ඒ අනුව අපි විශේෂ මාර්ගයේ මේ වෙන විට සාකච්ඡා කරමින් එන්නේ පඨවි කසින නිර්දේශයේ චීල නිර්දේශය අවසන් කරලා දුතාංග නිර්දේශය අවසන් කරලා ඊට පස්සේ කර්මස්ථානග්‍රහණ නිර්වේශය අවසන් කරලා මේ විසුද්ධි මාර්ගයේ හතරවන නිර්දේශය පඨවි කසින නිර්දේශයෙන් තමයි අපි විස්තරේ විස්තර කරමින් ඉන්නේ. ඒ අනුව මේ පඨවි කසින නිර්දේශය අපි සාකච්ඡා කරගෙන ආවා. මේ භාවනාව ආරම්භ කරන පඨවි කසින භාවනාව ආරම්භ කරන යෝගාවචරයෙක් මේ භාවනාව කොහොමද ආරම්භ කරන්නේ කියන කාරණය බුදුගොස් ආචාර්යයන් වහන්සේ විශේෂ මාර්ගයේ පැහැදිලි කරගෙන යන ආකාරය. ඒ අනුව අපි පසුගිය වැඩසටහන දක්වා අපි පසුපසට ගියොත් පසුගිය වැඩසටහන වැඩසටහන් කීපය ඔස්සේ සාකච්ඡා කරන්ට යෙදුනා භවනා කරන යෝගාවචරයේ ඒ සඳහා විහාරස්ථානයක් තෝරා ගන්නකොට හිතෙන්න පුළුවන් දොස් ටික මොනවද? සුදුසු විහාරස්ථානයක තියෙන ලක්ෂණ මොනවද? ඊට පස්සේ ඒ භාවනාවට තියෙන කුඩා පරිබෝධ මොනවද දුරු කරගත යුතු කියන කාරණය. ඊට පස්සේ සඳහන් කරන් තියදුනා ඒ කුඩා පරිබෝධ ආදියත් දුරු කරගන්න යෝගාවචරයා මේ භාවනාව පටවිකසන භාවනාවට අදාළ භාවනා විධානය භාවනා විධිය නොපිරිහෙලා කියන්නේ අඩු කරන්නේ නැතිව සර්වාකාරයෙන්ම ආචාර්යන් වහන්සේගේ ඉගෙන ගන්න වචනයක්වත් අත නොහැර මේ භාවනාව සිදු කළ යුතුයි කියන කාරණය අපි අවසානයේදී විසුද්ධි මාර්ගයේ සාකච්ඡා කරන ආකාරය සඳහන් කරන් තියෙනවා. ඒ අනුව අපි pāli පාඨයක් අවසානයේදම විස්තර කරන්නට යෙදුනා. ඒ pāli පාඨයේදී අපි සඳහන් කරන් තියෙදුනා මේ පටවිකසන භාවනාව ඉගෙන ගන්න පුද්ගලයෙක් පටවිකසන භාවනාව ඉගෙන ගන්න යෝගාවචරයා Tamanගේ ආචාර්යයන් වහන්සේ වෙතින් පටවිකසණය ඉගෙනගෙන පටවිකසන භාවනාව ඉගෙනගෙන ඒ ඉගෙනගත්ත භාවනා කමතහන අත නොහැර සිදු කළ යුතුයි කියන කාරණය. ඒ අනුව අපි අවසාන වතාවට විශේෂ මාර්ග පාළි ග්‍රන්ථයේ ඒ කියන්නේ හේවා විතරණ විශේෂ මාර්ග ග්‍රන්ථයේ අපි අවසානට සාකච්ඡා කරන්න තියෙන මේ 91 වෙනි පිටුවේ 91 වෙනි පිටුවේ ඊට අදාළ කරුණු කාරණා තමයි අපි සාකච්ඡා කරමින් සිටියේ. කොහොමද මේ පටවි කසන භාවනාව වඩන්නේ කියන කාරණය අපට පැහැදිලි කරලා තියෙන ආකාරය. ඒ අනුව අපිට සඳහන් කරන් තියදුනා අවසානෙටම අපි pāli පාඨයක් දක්වන්න තියදුනා වුත්තං හේතං මෙන්න මේ ඡේදයේ ඉඳලා වුත්තං හේතං පටවිකසිනං උග්ගන්හන්තෝ පටවිකසින ඉගෙන ගන්න පුද්ගලයා පටවියන් නිමිත්තං කරෝ නිමිත්තං ගන්නාති අනාදි වශයෙන් මෙන්න මේ pāli පාඨය අපි පසුගිය වැඩසටහනේදී අවසානෙට සාකච්ඡා කරන්න තියදුනේ පටවි කසින ඉගෙන ගන්නා යෝගාවචරය පටවියෙහි නිමිත්ත අරගන්නවා ඒ නිමිත්ත කතේවා අකතේවා Taman කරගත්ත හදාගත්ත පටවියක් වෙන්න පුළුවන් හදාගත්ත නැති පටවියක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් සාන්තකේවා කෙලවරක් සහිත කෙලවරක් නැති එහෙම නැත්නම් සපෝටිකං කෙලවරක් ඒත් කෙලවරක් සහිත නැති මේ විදිහට කියලා සපරියන්ත අපරියන්ත මේ හැම වචනයකින් සඳහන් කරන මේ කසිනේ පිළිබඳව සුප්පමත්තෝවා සරාවමත්තෝවා කුල්ලක ප්‍රමාණයක් එහෙම නැත්නම් සරාවක් කෝප්පයක ප්‍රමාණයක් කියලා මේ ප්‍රමාණ දෙකක් ගැන කියන අතර මේ කුල්ල කියන එකට වඩා මේක වට්ටිය කියන වචනේ මෙතෙන්ට ගැලපෙන්නේ වට්ටියක් පමණ සරාවක් පමණ කියන ප්‍රමාණයක පඨවියක නිමිත්තක් අරගෙන සෝතන් නිමිත්තන් සුග්ගහීතං කරෝතේ සූපධාරිතං යනාදී වශයෙන් අපිට මේ පඨවිකසිනේ වඩන ආකාරය බුදුගෝසාචාරණ හස්මේ විශේෂ මාර්ග පෙළෙහි අපිට පැහැදිලි කරලා දෙනවා. ඒතර මෙන්න මේ පෙළ දේශනය තමයි අපි අවසානයේතම සඳහන් කරන් තියදුනේ අපිට පැහැදිලි කරගන්න. ඒ අනුව මෙන්න මේ අපි මේ තිරේ දක්වලා තියෙන පෙළ දේශනාව තමයි අපි අවසානයේතම සාකච්ඡා කරන්න තියදුනේ. මෙන්න මේ අනුව අපි පටවිගස්සනේ භාවනාව සිදු කරන ආකාරය දැන් ඉදිරියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර මේකේ සරල අර්ථය අපි දැන් මේ කොටස අපි දා සාකච්ඡා කරන් තියදුනා පටවිගස්සනේ ඉගෙන ගන්න තැනැත්තා මතු කියන ලබන ආකාරය කියන්නේ මේ ඉදිරියට සඳහන් කරන ආකාරයෙන් පිළියෙල කරගන්නා ලද හෝ එහෙම නැත්නම් හිම් පිළියෙල කර නොගත් කලමණ්ඩල ආදී වශයෙන් කලමණ්ඩලයක් කියලා කියන්නේ කමතක් කියලා කියන එක. ඒ කියන්නේ ඉස්සර කාලේ මේ ගොයම් කොළපා ගන්න භාවිතා කරන කමත කියලා කියන එක තමයි කලමණ්ඩලය කියලා කියන්නේ. එතකොට මේ කලමණ්ඩල ආදියක් කියලා කියන එකයි මේ අකතේ කියලා කියන්නේ. එතකොට පිළියෙල කර නොගත් කලමණ්ඩල ආදී වශයෙන් ප්‍රകൃතියෙන් පිහිටි ප්‍රകൃතියෙන් පිහිටි යම්කිසි පටවියක් වෙන්න පුළුවන්. අන්ත සහිත කෙලවර සහිත කුඩා වට්ටියක් පමණ මාලාවක් පමණ මලාවක් පමණ යම්කිසි පටවි මණ්ඩලයක නිමිත්තක් ග්‍රහණය කරගන්නවා කියලා. ඒතර මේ වචනයක් වචනයක් පාසා මොකද්ද මේකෙන් කියන්නේ කියන කාරණේ අපි පැහැදිලි කරගන්න ඕනේ. අපි දැන් අද බලාපොරොත්තු වෙන්නේ පැහැදිලි කර ගැනීම. ඒ නිමිත්ත සුග්ගහීත සූපධාරිත සුවවිත් සුවවත්හිත කරන්නේ. එතකොට මොකද්ද සුග්ගහීත කියන්නේ? මොකද්ද සූපධාරිත කියන්නේ? මොකද්ද සුවවත්හිත කියන්නේ? මෙන්න මේවා කතා කරන්න ඕනේ. ඒ විදිහට කරලා මේ ආනිසංස දක්වමින් රත්න සංඥා ඇතිව මේක මණිකක් කියලා මේ කෂණය කියන්නේ මට නිවන් දකින්න තියෙන වටිනා දෙයක් මණිකක් පමණ මණිකක් බඳු වටිනා දෙයක් තියෙන සංඥාවක් ඇති කරගෙන ගෞරවය ඇති කරගෙන ඒකාන්තයෙන් මේ ප්‍රතිපත්තිය පුරලා ජරා මරණ ආදීන් මිදෙන්න හැකියාවක් ලැබෙනවා කියන සන්තෝෂය ඇති කරගෙන මේ කෂිනේ හිසිත බැඳගෙන ඒ යෝගියා මේ කෂින භාවනාව සිදු කළ යුතුයි කියන කාරණය අපිට මේ භාවනා විධානය පිළිබඳව මේ විශේෂ මාර්ගයේ අර්ථ කතාවේ සඳහන් කරුණු වලින් පැහැදිලි කරන්නේ. ඒ අනුව අපිට සඳහන් කරන්න යෙදුනේ මේ මේ වචනයක් පාසා මොකද්ද මේ පටවිකචනං උග්ගන්හන්තෝ කියන්නේ කවුද? පටවියන් නිමිත්තං ගන්හාති කියන්නේ මොකද්ද? මේ වචනයක් පාසා අපි පැහැදිලි කරගන්න ඕනේ මොකක්ද කොහොමද මේක අපි කරන්නේ කියන කාරණය. ඒ අනුව පටවිකසණං උග්ගන්හන්තෝ කියලා කියන්නේ උද්ග්‍රහ නිමිත්තක් වශයෙන් පටවිකසණේ උපදවනවා කියලා කියන කාරණේ. උග්ගහ නිමිත්තක් වශයෙන් පටවිකසණේ උපදවනවා කියලා කියන්නේ මේ පටවිකසණය තමන් ඇහෙන් බලමින් ඒ බලලා තමන් මතකයට තමන්ගේ සිතට මේ පටවිකසණේ නිමිත්ත අරගන්නවා කියන කාරණේ. එතකොට මේ නිමිත්තක් අරගෙන භවනාව සිදු කරනවා. එතකොට මේ විදිහට පටවිකසණං උග්ගන්හන්තෝ ඒ නිසා මේ පටවිකසණය පිළිබඳව මේක වඩමින් මේ පටවි ගැසෙන දිහා බලමින් මේක Tamanට නිමිත්තක් උපදවමින් මේ භාවනා කරන යෝගියා පටවියන් නිමිත්තක් ගන්නාති. ඒ පොළොවේහි නිමිත්ත අරගන්නවා කියලා කියනවා. එතකොට මොකද්ද පටවියන් නිමිත්තක් ගන්නාති කියලා කියන්නේ? පටවි කසිනයක් හදාගෙන ඒ හදාගත්ත පටවි කසිනේ දිහා ඇසින් බලලා ඒ ඇසින් පටවි කසිනේ හඳුනගෙන පටවි නිමිත්ත හඳුනගෙන ඇස් දෙක පියාගෙන නිමිත්ත භාවනාව වඩන එකයි මෙතනදී කරන්නේ. ඒ නිසා ඇසින් මෙන්න මේ බැලීම කියන එකට තමයි පටවියන් නිමිත්තන් ගන්නාට කියලා කියන්නේ. එතකොට මේක හරියට නිකන් දැන් අපි කැඩපතක් කණ්ණාඩියක් ඉස්සරහට ගියාම කණ්ණාඩි ඉස්සරහා අපේ මුහුණේ පිළිබිබුව කණ්ණාඩි ඉස්සරහා පිළිබිබු වෙන ප්‍රතිබිම්බයක් හට ගන්නවා. මෙන්න මේ විදිහට භාවනා ඥාණයෙන් මේ භාවනා කරන යෝගියා තමන්ගේ නුවණින් අර තමන් ඇහෙන් දකින පටවියේ නිමිත්ත තමන්ගේ හිත ඇතුලේ හරියට අර කණ්ණාඩියක අපේ මුහුණ පිළිඹු වෙනවා වගේ තමන්ගේ හිත ඇතුලේ මනසේ මේ පටවි නිමිත්ත තැම්පත් කරගන්නවා. මෙන්න මේකට තමයි පටවියන් නිමිත්තන් ගන්නවා කියලා කියන්නේ. සා පටවි කෂණං උග්ගන්නහන්තෝ පටවි කෂණ ඉගෙන ගන්නා එහෙම නැත්නම් වඩන මේ යෝගාවචරය පටවියන් නිමිත්තන් ගන්නවා. මෙන්න මේ පටවියෙහි නිමිත්ත අරගන්නවා. ඒ පටවිය දෙආකාරයක් වෙන්න පුළුවන්. කතේවා අකතේවා කියනවා. කතේ කියලා කියන්නේ අපි පටවි කෂින මණ්ඩලයක් හදාගන්නවා. එතකොට අපි ඉදිරියේ කතා කරන දැන් මේ මණ්ඩලය කොහොමද හැදෙන්නේ කියලා විසුද්ධි මාර්ගය අපිට පැහැදිලි කරනවා. එතකොට පටවිකෂණ මණ්ඩලයක් අපි හදාගන්නවා. හදාගෙන මේ පටවිකෂණ මණ්ඩලය දිහා බලලා අපි නිමිත්ත අරගන්නවා. එහෙම නැත්නම් මේ පටවිකෂණය අපි අතීත භවවල අතීත ජීවිතවල බොහෝ සෙයින් වඩලා පුරුදු යෝගාවචරයකට හැකියාවක් ලැබෙනවා කියනවා මේ පටවි කෂණ මණ්ඩලයක් හදාගන්න නැතිව ප්‍රകൃතියෙන් අපිට තියෙන යම්කිසි පටවි පටවියක් දෙහැ බලලා යම් නිමිත්තක් අරගන්න පුළුවන් කියනවා. අතට ප්‍රകൃතියෙන් තියෙන පටවියක් කියලා කියන්නේ ඒකට උදාහරණ තමයි අර අපිට ඉස්සලා සඳහන් කරේ මේ කලමණ්ඩලාදී වශයෙන් කියලා කියන්නේ. ඒ කියන්නේ ඉස්සර කාලේ දැන් දැන් කාලේ නැති නිසා මම ඉස්සර කාලේ කියලා කියන දැන් කාලේ අඩුයි මේ විදිහට කරනවා මේ වෙලක කුඹුරක ගොයන් කපලා ඒ කුඹුරේ ගොයන් පාගනකොට මේවා මේ වී ඇට ගොයන් ගස්වල වෙන් කරගන්න කොළ මඩින කටයුත්ත කරන්ද බිම සකස් කරගන්න ලොකු ඉඩ කඩක් ලොකු රවුමක්. ඒතර ඒක සමහර වෙලාවට ලියද්දකම වෙන්නත් පුළුවන්. වියලි ලියද්දක හොඳට බිම හයිය තියෙන හොඳට සුද්ධ කරලා රවුමට ලොකු මැන්ඩියක් සකස් කරගන්න. ඒ වෙනත සමහර කුඹුරු වල තියෙනවා ඒ කුඹුරටම අල්ලපු තැනක මට මතකයි අපේ එක කුඹරක තිබුණා ඒ කුඹරට යාබදව එක තැනක ටිකක් උස් බිමක් හදලා ඒ උස් බිම බොහොම එක ගානට සමතලා කරලා සකස් කරලා තියෙනවා. ඒතර එතන ගොඩක් වෙලාවට මේක රවුමයි. ඒතර මේ රවුමට මේක පිරිසිදු කරගන්නවා උදුරු ගාලා සුද්ධ කරගන්නවා. ඒතර ඒක මේ ප්‍රකෘති පොළව. ඒ ප්‍රකෘති පොළව දිහා බලලත් ඕනනම් මේ පටවි නිමිත්ත අරගන්න පුළුවන් කියලා කියනවා. එහෙම නැත්නම් තවත් ආකාරයක් අපිට මේ විශේෂ මාර්ගයේ කියනවා සීසානකොට සීසාපු තැනක හී කැට ඒ සීසාපු පොළවේ හී කැට දිහා බලලත් පටවි නිමිත්ත සමහර ස්වාමීන් වහන්සේ කෙනෙකුට අරගන්න පුළුවන්කම ලැබුණා කියලා සඳහන් කරනවා. ඒක නම් ඒකත් ඉතින් භාවනාව පුරුදු කරලා තියෙන කෙනෙකුට එහෙම වුණත් කරන්න පුළුවන් කියන එකයි ප්‍රකට වෙන්නේ. එතකොට කතේවා කියලා කියන්නේ එහෙම ස්වභාවිකව තියෙන පටවියක් නෙමෙයි. පටවියක් අලුතෙන් හදලා. ඒ කියන්නේ යම්කිසි පටවිකෂණ මණ්ඩලයක් අපි සකස් කරගන්න භාවනා කරන්න බලා ගන්න. මෙන්න මේ පටවිකෂණ මණ්ඩලය සකස් කරලා ඒක දිහා බලාගෙන භාවනා කරනවා. එතකොට අපි සාකච්ඡා කරන දැන් කොහොමද මේ පටවි කසින මණ්ඩලේ හදන්නේ කියලා. කතේවා කියන්නේ ඒකයි. අකතේවා කියන්නේ එහෙම හදන්න නැතුව ප්‍රകൃතියෙන් තියෙන යම් කිසි කමතක් ආදී පටවිය මණ්ඩලයක් දිහා බලලා නිමිත්ත අරගන්නවා. ඒ පටවි මණ්ඩලය පටවි නිමිත්ත අපි හදාගත්ත නිමිත්තක් වෙන්න පුළුවන්. හදාගත්ත නැති ප්‍රകൃතියෙන් තියෙන එකක් වෙන්න පුළුවන්. ඒක තියෙන්න ඕනේ ලක්ෂණ කීපයක් කියන සාන්තකේ ඒ කියන්නේ මේකේ කෙලවරක් පිරිසිදුලා තියෙන්න ඕනේ. මේ මෙතනින් ඉවරයි කියලා කෙලවරක් අපිට හොයාගන්න පුළුවන් වෙනවා. දැන් කමතක් නම් රවුමක් සුද්ධ කරලා තියෙනවා. එතකොට ඒ රවුම ආනෙච්චරයි. එතනින් එහාට නෑ. අනේ රවුම දිහා බලලා පුළුවන් නිමිති අරගන්න. නෝ අන්තකේ කියන්නේ පිරිසිදීමක් නැති පොළොවක මේ නිමිති අරගන්න බෑ. ඒ කියන්නේ කෙලවරක් අපිට පේන්න ඕනේ මේ පොළොව මෙතෙන්ට එනකන් තමයි තියෙන්නේ කියලා. එහෙනම් අපිට ඇහැට බැලුවහම තමන්ට කෙලවරක් හඳුනා ගන්න පුළුවන් විදිහට තමයි මේ පටවි මණ්ඩලෙ තියෙන්නේ. එහෙම කෙලවරක් හඳුනගන්න අපහසු නම් ඒ පටවිය අපිට භාවනා ආරම්භණයකට අරගන්න අපහසුයි ප්‍රශ්න ආරම්භණයක් විදිහට. සකෝටියන් කියලා කියන්නේත් එක කෙලවරක් සහිතයි නෝ අකෝටිය. සවට්ටුමේ කියලා කියන්නේත් එකයි වට සහිතයි කියන්නේ කෙලවරක් සහිතයි කියන එකමයි. සපරියන්තය කියන්නේත් එකයි පරයන්ත සහිතයි කෙලවරක් සහිතයි කෙලවරක් නැති එකක් නෙමෙයි. එතකොට අපි පොලොවක් හදා ගන්නවා එක්කෝ ඒ හදාගන්න එකේ අපිට වටේ සීමාවක් වෙන මෙන්න මෙතෙන්ට එනකන් තමයි මේ හදාගත්ත පොළොව තියෙන්නේ කියලා. එහෙම නැත්නම් බිම කමතක් සුද්ධ කරගත්තා රවුමට ඒ සුද්ධ කරගත්ත කමත අපිට පේනවා මෙන්න මෙතෙන්ට එනකන් තමයි මේ කමත පොළොව තියෙන්නේ කියලා. එතනින් ඉදිරියට නෑ කියලා. අන්න ඒ විදිහට යම් කිසි කෙලවරක් සහිත වෙන විදිහකට සකස් කරගත්ත පොළොවක ඒ කසින මණ්ඩලයක් අපි හදා ගන්නවා නම් හදාගන්න කෂණ මණ්ඩලයට ප්‍රමාණයක් ගැන කියනවා. ඒක සුප්පමත්තේ සරාවමත්තේ කියලා ප්‍රමාණ දෙකක් කියනවා. සුප්ප කියලා කියන්නේ කුඩා වට්ටියක් කියලා කියන එක. දැන් වට්ටි කියලා කියන ඒවා අද වර්තමානයේ සමහර වෙලාවට භාවිතා වෙනවා අපි අඩුයි සමහර වෙලාවට ඊටාත්ම ගමක ගෙදරක තියෙන්න පුළුවන්. ඉස්සර අපි ගෙවල් වල තිබුණා. දැන් අපි පන්සල් යනකොට මල් උනත් අරන් යන්නේ පන්කොළ වලින් ව්‍යාගත්ත මල් වට්ටියක. එතකොට මේ වට්ටිය ටිකක් සාමාන්‍ය මට්ටමක් කුඩා එකක්. එතකොට මේ වට්ටිය තමයි මල් ටික දාගෙන යන්නේ. එහෙම නැත්නම් සමහර වෙලාවට gedara වුණත් යම් යම් දේවල් වලට මේ විදිහට හදාගත්ත පොඩි වට්ටි තියෙනවා. මෙන්න මේ වට්ටියක ප්‍රමාණයක් අරගන්න කියලා. එහෙම නැත්නම් සරාවක්. සරාවක් කියලා කියන්නේ මේ මලාවක් කියලා කියනවා. ඒකට සරාව කියනවා. ඒ කියන්නේ පිගානක් වාගේ මට්ටමක් කියන එක. එතකොට මේ පඨවි මණ්ඩලයක් අපි හදාගන්නවා නම් සාමාන්‍ය පිගානක ප්‍රමාණ ප්‍රමාණයක් වාගේ තමයි අරගන්න. ඉතින් ඒක අපිට විසුද්ධි මාර්ග සම්නේ කියන මේ සරාව කියලා කියන එක එක්වියක් සතරඟුලක් විතර වෙනවලු. එක්වියක් සතරඟුලක් කියලා කියන්නේ එක්වියතක් කියලා කියන්නේ අපේ මේ සුලැඟිල්ල කෙලවර ඉඳලා මේ මහා මහපටැඟිල්ල කෙලවර දක්වා එක වියතයි. සතරඟුලක් කියලා කියන්නේ මෙන්න මේ අපේ මේ ඇඟිලි හතරක ප්‍රමාණයක් සතරඟුලක්. එතකොට මේ එක්වියක් සතරඟුලක් කියලා කියන්නේ මේ සුලැඟිල්ල කෙලවරේ ඉඳලා මේ ඇඟිලි හතර අවසන් වෙන තැන දක්වා ප්‍රමාණයක්. මෙන්න මෙච්චර ප්‍රමාණයක් එක්තියත් සතරඟුලක් මේක තමයි මේ පටවි මණ්ඩලයේ මැද මේ රෞමේ සමස්ත ලොකු ප්‍රමාණය. ඒතර මේ සමස්තය අපි ඒකට අර විද්‍යාවෙන් කියනවා විස්කම්බේ කියලා කියනවා. විස්කම්බේ අරය දෙකක් එකතු වුනහම ආපු විස්කම්බේ හරස් දුර තමයි මේ කියන්නේ. එක්වියත් සතරඟුලක් ප්‍රමාණයක් කියලා. එතකොට භාවනා කරන ඒ ඒ යෝගියට අනුව මේක සමහරලාට වියත පොඩි වෙනසක් වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. ඒ ඒ පුද්ගලයාට ගැළපෙන්න වියතක් සහ අඟල් හතරක ප්‍රමාණයක් තියෙන මේ මේ ප්‍රමාණයක පඨවි මණ්ඩලයක් හදාගන්න පුළුවන්. එතකොට ඒ පඨවි මණ්ඩලයක් හදාගෙන ඒක දිහා බලාගෙන භවනා කරන්න පුළුවන් කියලා කියනවා. එතකොට ඒ නිසා ඒකයි කියවේ සුපමත්තේ වා සරවමත්තේ වා වට්ටික ප්‍රමාණයක් එන්න නැත්නම් සරාවත පමණ ප්‍රමාණයක්. ඒ කියන්නේ එතනදී කියනවා මේ සරාව කියලා කියන එක එක්වියක් සතරඟුල් කියලා කියනවා සහ සුප්ප කියලා කියන එක වට්ටිය කියන එක ඊට වඩා ටිකක් ලොකුයි කියනවා. එතකොට ඒ නිසා මෙතන විසුද්ධි මාර්ග සන්නාදී සඳහන් කරන මේ සරාවක් කියන ප්‍රමාණයක්වත් එකක් වෙන්න ඕනේ ඊට වඩා කුඩා එකක් වෙන්න හොඳ නැහැ. හැබැයි සුප්ප කියලා වට්ටියක කියන ප්‍රමාණයට වඩා ලොකු එකක් වෙන්නේ නැතිව ඒ හා සමාන ප්‍රමාණයක් වුණා නම් තමයි හරියන්නේ කියලායි කියන්නේ. එතකොට ඒ නිසා ඒබඳු ප්‍රමාණයක අපිට කියනවා යම්කිසි පඨවි මණ්ඩලයක් හදාගෙන ඒ පඨවි මණ්ඩලය දිහා බලාගෙන මේ භාවනාව සිදු කරගන්න පුළුවන් කියලායි කියන්නේ. ඒ අනුව මේ භාවනා විදිය අපිට අර්ථ කතාවේ කියන ආකාරය අපිට කියනවා දැන් මේ පඨවි මණ්ඩලයක් සකස් කරගෙන සෝ තන් නිමිත්තං සුග්ගහීතං කරෝති ඒ ඒ යෝගාවචරයේ නිමිත්ත සුග්‍රහිත කරනවලු. සුග්‍රහිත කරනවා කියලා කියන්නේ ඒ යෝගාවචරයේ පටවි මණ්ඩල නිමිත්ත මනාව ග්‍රහණය කරගන්නවා මනාව ග්‍රහණය කරගත නිමිත්තක් බවට පත් කරනවා කියලා. ඒ අනුව කොහොමද ඒක කරන්නේ? මේ හදාගත්ත පටවි මණ්ඩලය තමන් ඉදිරියේ තියාගෙන ඒ පටවි මණ්ඩලයේ දිහැ ඉදිරිය හෝ මේක බිම හෝ තියාගෙන ඒ දිහා බලලා ඇසෙන් නිමිත්තක් අරගන්නවා. ඇහෙන් බලලා මේ පටවි මණ්ඩලෙන් අඳුර ගන්නවා. අඳුරගෙන ඊට පස්සේ ඇස් දෙක පියාගෙන මේක ආවර්ජනය කරලා බලලා මට මේ බලාපදේ මට පේනවද? මට මගේ හිතට ඒක බලන්න පුළුවන්ද කියලා. ආවර්ජනය කරලා බලනවා. මෙන්න මේ විදිහට ඇහැ ඇරලා බලලා ආපහු ඇහැ පියාගෙන ඒක මතක් කරගන්න පුළුවන්ද බලලා මෙන්න මේ විදිහට බලමින් ඒ පටවි මණ්ඩලයේ නිමිත්ත මනාව ග්‍රහණය කරගන්නවා කියලා කියනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි ඒ නිසා පටවි මණ්ඩලය අපි පටවි නිමිත්ත අරගන්න ඕනේ. ඉතින් යම්කිසි විදිහකට යම් යෝගාවචරයේකට මේ පටවි මණ්ඩලයේ දිහා බලාගෙන ඉඳලා S2 අරගෙන බලාගෙන S2 පියාගත්තට පස්සේ මේක Tamanට හිතේ මැවිලා පේනවනම් Tamanට ඒක ආවර්ජණය වෙනවනම් මනාව හිතේ සටහන් වෙනවනම් අන්න ඒ යෝගාවචරයට ඒ නිමිත්ත සුග්ගහීත වුණා කියලා කියනවා. දැන් අපි පටවිකෂණයක් හදාගත්තා. හදාගත්ත පටවිකෂණය දිහා බලනවා. S2 ඇරලා S2 පියාගෙන අර තමන් S2කින් දැකපු දේ තමන්ට හිතෙන් බලන්න පුළුවන්ද කියලා බලනවා. බැරි නම් නැවත වාරයක් S2 ඇරලා ටිකක් බලනවා. බලලා ආපහු S2 බලනවා. නැවත වාරයක් S2 ඇරලා බලනවා. නැවත වාරයක් S2 ඒක ආවර්ජනය කරලා බලනවා. මෙන්න මෙහෙම බලනකොට යම් වෙලාවක් එනවා නම් මේ S2 පියාගෙන බලනකොටත් Tamanට මේ නිමිත්ත මනාව වැටහෙනවා නම් නිමිත්ත මනාව ප්‍රකට වෙනවා නම් Tamanට හොඳට ඒක අර ඇස් දෙකෙන් ඇරලා බලනකොට වාගෙම ඒක ප්‍රകൃතියෙන් Tamanට වැටහෙනවා නම් පේනවා නම් අන්න ඒ මොහොතේදී අපි කියනවා මේ නිමිත්ත මනාව සුග්‍රහිත කරා කියලා කියනවා. ඉතින් සුග්‍රහිතං කරෝති ඊට පස්සේ කියනවා සූපධාරිතං උපධාරේති. ඒ සුග්‍රහිත කරපු මනාව උග්‍රහණය කරගත්ත මනාව ග්‍රහණය කරගත්ත මේ නිමිත්ත මනාව සිටේ දරාගෙන ඒක උපධාරණය කරනවලු. සූපධාරිතං කියලා කියන්නේ මනාව දරාගත් මේ නිමිත්ත උපධාරේති තමන්ගේ සිත බහැරට යන්නේ එක වළක්වමින් තමන්ගේ සිත මෙතනම නතර වෙන ආකාරයට නැවත නැවත සලකමින් මනාව දරාගෙන උපධාරණය කරනවා කියලා කියනවා. අන්න එහෙම කරනවා නම් එහෙම කරලා තමයි මේ භාවනාව සිදු කරන්න ඕනේ. එතකොට අපි කොහොමද කරන්නේ? දැන් මේ තමන් හදාගත්ත කසින නිමිත්ත දිහා තමන් S2 ඇරලා බලනවා. S2 ඇරලා බලලා S වහලා මේක තමන් ආවර්ජනය කරලා බලනවා. නැවත වාරයක් S2 ඇරලා බලනවා. S2 ඇරලා බලලා නැවත වාරයක් අපි ඒක S වහලා අවධාන මේ අවධානයට යොමු කරලා බලනවා. මෙන්න මේ ක්‍රමයට අපිට කියනවා මේක නැවත නැවතත් බලන්න කියලා සූපධාරිතං උපධාරිත්වා කියලා සඳහන් කරේ ඒකයි. මේක නැවත නැවතත් Taman බලමින් Tamanගේ සිතේ මේ නිමිත්ත සතහන් කරගන්න නිමිත්ත සිතේ සතහන් කරගෙන ඒ විදිහට අපට කියනවා මේ භාවනාව සිද්ධ කරගෙන යන්න කියලා. එතකොට ඊට පස්සේ කියනවා සුවවත්ථිතං වවත්තපීති කියලා. එතකොට දැන් අපි හදාගත්ත පටවි නිමිත්ත දිහා නැවත නැවතත් බලලා මේක සිත මනාව පිහිටුවා ගන්නවා පිටුව පිහිටුවාගෙන සිත බැහැර යන්න දෙන්නේ නැතුව නැවත නැවතත් මේක සිතේ දරාගෙන ආවර්ජනය කරනවා. ඒ ආවර්ජනය කරපු එක අපිට නැවත නැවතත් ආවර්ජනය කරමින් මානසිකාර කරමින් ඒ අරමුණම බහුල වශයෙන් මානසිකාර පවත්වනවා කියන එක තමයි සුවවත්තිතම් වවත්තපේති කියලා කියන්නේ මනාව ව්‍යවස්ථාපනය කරගත්ත මේ කසිනය අපි තවත් තවදුරටත් ව්‍යවස්ථාපනය කරගන්නවා සිතේ මනාව පිහිටුව ගන්නවා. එතකොට දැන් අර අපි ඉස්සල්ලා S2 ඇරලා පටවි නිමිත්ත බැලුවා බලලා S2 වහලා මේ නිමිත්ත Tamanට පේනවද කියලා බැලුවා. ඒක පේන්නේ නැත්නම් නැවත වාරයක් අපි S ඇරලා බලනවා ඊට පස්සේ ආය S වහලා බලනවා. ආය S ඇරලා බලනවා ආය S වහලා බලනවා. මෙන්න මේ විදිහට අපේ මේ තමන්ගේ සිතට මේක අරමුණු වෙන විදිහට තමන්ගේ සිතේ මේ පටවි නිමිත්ත නැවිලා පේන විදිහට මේක දිහා අපි බලාගෙන ඉන්නවා. මෙන්න මේ විදිහට බලාගෙන බහුල වශයෙන් මේ මානසිකාරය පවත්වාගෙන භාවනාවක් වශයෙන් පවත්වන. ඒ පවත්වනකොට අපි සිතෙන් මානසිකාරයක් කරනවා. පටවි අපි මේ බලන්නේ පටවිය නම් ඒ නිසා අපි පටවි පටවි කියලා මෙන්න මේ විදිහට මනස්කාරයක් පවත්වනවා. මේ විදිහට පටවි පටවි කියන මානසිකාරය කරමින් අර S2 ඇරලා බලලා ඒ S2කින් ඇරලා බලාපු නිමිත නැවත වාරයක් S2 වහගෙන Taman ඒක ආවර්ජනය කරමින් මතක තියාගන්න උත්සාහ කරමින් නැවත වාරයක් අමතක දේ ආයෙත් S ඇරලා බලලා ආයෙ S වහගෙන මේක Tamanගේ මතකේ තියාගන්න උත්සාහ දරමින් මෙන්න මේ විදිහට මේ භාවනාව කරගෙන යනවා නම් ඒක තමයි කියන්නේ සුවවත්තම් වවත්තපේති කියලා. මේ විදිහට භාවනාව කරගෙන යනකොට යම් අවස්ථාවකදී අපිට කියනවා ඒ පුද්ගලයාට මේ කසින නිමිත්ත කියන එක Tamanට වැටහෙන්න ගන්නවා. ඒතර කසින නිමිත්ත වැටහෙනවා කියලා කියන්නේ Tamanට අර S දෙකෙන් බලාපු දේ S දෙකට පෙනුණු දේ හිතරත් පේන්න ගන්නවා. හිතරත් වෙනුනහම ඒ දේ නැවත නැවතත් අපි හිතෙන් බලාගෙන අය S දෙක අරින්න නැතුව හිතෙන්ම මේක බලාගෙන ඒ හිතට පේන කසිනේ දිහා පතවි නිමිත්ත දිහා බලාගෙන අපි පතවි පතවි කියලා අපි භාවනාව කරනකොට තමයි මේ පතවි කසන භාවනාවට දාල උග්ඝහ නිමිති, පටිභාග නිමිති මේ ආදී නිමිති පහළ වෙලා අවසානයේ ප්‍රථම ධ්‍යාන ආදී වශයෙන් ධ්‍යාන උපදවන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා අපිට සඳහන් කරන විසුද්ධි මාර්ගපාළී යම් කිසි කෙනෙක් මේ අතීත බුදු ශාසනවල සමහර ලාවට පැවිදිලා ඉඳලා පඨවි කසින භාවනාව සිද්ධ කරලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඍෂි ප්‍රවෘජාවෙන් පැවිදි වෙලා ඉඳලා මේ පඨවි කසින භාවනාව කරලා තියෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට පඨවි කසින භාවනාවෙන් චතුර්ථ ධානය දක්වා උපදෝපු යම් කිසි යෝගාවචරයක් ඉන්නවා නම් මෙන්න මේ උපනිශ්‍රේ සම්පත්ත පුද්ගලයාට අපිට මේ පඨවි කසින භාවනාව ඉතාම ඉක්මනට සම්බන්ධවත් වෙනවා කියනවා. ඒතනදි කියනවා එහෙම උපනිශ්‍රයක් තියෙනවා නම් අතීතයේ මේ භාවනාව හොඳට කරලා තියෙනවා නම් අර පඨවි කසින මණ්ඩලයක් හදන්නම අවශ්‍ය නැහැ. කියනවා මේ මල්ලක කියන තෙරුන් වහන්සේට වාගේ පොළොවේ සීසාප තැනක වෙන්න පුළුවන් කමතක් වෙන්න පුළුවන් ඒබත් තැනකුණත් මේ පටවිකසන නිමිත්තක් උපදිනවා කියන්නේ. ඉතින් ඒක සඳහන් කරන මල්ලක කියන තෙරුන් වහන්සේ දවසක් මේ සීසාන කුඹුරක් ළඟින් සීසාප කුඹුරක් ළඟින් යනකොට උන්වහන්සේ දකිනවා මේ කුඹුර සීසාලා අර හීකට තියෙනවා. මේ හීකට දැකලා ඒ හීකටය අරමුණු වෙලා මේ කී කැටේ දිහා බලලා පටවි නිමිත්‍ර උන්වහන්සේට වැටහෙනවා. මේක තමන්ගේ හිතේ මේ නිමිත්ත වැටහෙනකොට අන්න ඒ වෙලාවේ මේ භාවනාව පටවි පටවි කියලා උන්වහන්සේ ආරම්භ කරනවා. ඉතින් මේ පටවි පටවි කියලා ආරම්භ කරපු භාවනාව උන්වහන්සේට ඒ මොහොතේදීම සමෘද්ධිමත් වුණා කියනවා. ඒ මොහොතේදීම පටවි කසින් ප්‍රදාලව පටිභාග නිමිති ඉපදුණා කියලා කියනවා. ඉතින් පටිභාග නිමිති ඉපදෙලා උන්වහන්සේට මේ මොහොතේදීම මේ ධ්‍යාන උපදවන්න පුළුවන් වුණාලු. ඒ උන්වහන්සේ මේ ධ්‍යානයේ පදනම් කරන වේදර්ශනා වඩලා රහත් වුණා කියලා කියනවා. ඒ නිසා මේ අතීත උපනිශ්‍රේ සම්පත්තිය තියන අය. හැබැයි අපි හැම කෙනාටම මේ අතීත උපනිශ්‍රේ සම්පත්තිය මේ විදිහටම තියනවද නැද්ද අපි දන්නේ නැහැ. ඒ නිසා අපි පොළොවේ තැන් තැන් වල පටවිකසන නිමිත්ත තියෙනවා නම් ඒක බැලුවට කමක් නැහැ. එහෙන් බලලා Tamanට අතීත යම් කිසි උපනිශ්‍රේ සම්පත්තියක් තියෙනවා නම් ඒ යනෝ පටවිකෂණේ වැඩි. එහෙම නැත්නම් පටවිකෂණ භාවනාව කරන්න බලාපොරොත්තු වෙන යෝගාවචරයෙකුට කියනවා පටවිකෂණයක් හදාගන්න කියලා. සාකෂණ මණ්ඩලයක් හදලා ඒ අනුව භාවනාව සිද්ධ කරන්න කියලා කියනවා. එනිසා අපි කතා කරනවා කොහොමද මේ කසින මණ්ඩලය සකස් කරගන්නේ කියලා. උදේට කියනවා දැන් මේ කරන ලද අධිකාර ඇති. ඉතින් මෙතනදී අපිට පාලියෙන් සඳහන් කරනවා සෝ තත්ත තත්ත යේන අතීත භවේපි ශාසනේ වා ඉසිපබ්බජ්ජාය වා පබ්බජිත්වා පඨවිකෂණේ චතුක්ක පංචක ජහනානි නිබ්බත්ත පුබ්බානි ඒව රූපස කුඤ්ඤවතෝ උපනිෂේ සම්පන්නස්ස අකතාය පඨවියා කසිතත්හනේවා කලමණ්ඩලේවා නිමිත්තං uppajjati එතකොට පටවි කෂණයක් හදන්න නැතුව වුණත් මේ ශීශාපු තැනක, කමතක වාගේ තැනක නිමිත්තක් උපදින්න පුළුවන් කියලා කියනවා. මල්ලකත් තේරස්ස විය. තස්ස කිරායස්මතෝ කසිතත්තානං ඕලෝකෙන් තස්ස තණ්හානත් ප්‍රමාණමේව නිමිත්තං උදපාදී. ඉතින් මේ මල්ලක තෙරුන් වහන්සේ දවසක් කුඹරක් ගාවින් යනකොට ඒ කුඹුරේ සීසානවා දැකලා සීසාලා තියනවා දැකලා ඒ සීසාපු කුඹර ප්‍රමාණයක අසින මණ්ඩලයක් Tamanta පහළ වුණා කියලා කියන නිමිත්තක් පහළ වුණා කියලා කියනවා. සෝතම් වඩ්ඩෙත්තා පංචකඥානන් නිබ්බත්ෙත්තා ජහාන පදත්තහරං විපස්සනම් පට්ඨපෙත්වා රහත්තම් පාපුන්ති මුන්වහන්සේ ඒ පදනම් කරගෙන ධ්‍යාන උපදවලා විදර්ශනා වඩලා අරහත්ත්වයටපත් වෙනවා කියනවා. යෝපන එවං අකත අධිකාරෝ හෝති යම් කිසි කෙනෙක් ඒ විදිහට අතීතයේ කරපු පූර්වාකෘත පුරාකෘත කුසල මහිමේ නැත්නම් අපි දන්නේ නැහැ අපේ පුරාකෘත කුසල මහිමේ තියෙනවද නැද්ද කියලා ඒ නිසා අපි හැම කෙනාටම මේක කරන්න පුළුවන්. ඒ නිසා එහෙම නැත්නම් කියනවා එබඳු කෙනෙක් තේන ආචාර්යස සම්තිකේ උග්ගහිතං කම්මට්ටහන විධානං අවිරාදිත්වා ආචාර්යයන් වහන්සේ ගාවට ගිහිල්ලා ඉස්සලා කමඨහන ඉගෙන ගන්නද ඉගෙනගෙන ඒ කමඨහන වරද්දන් නැතිව චත්තාරෝ කසින දෝෂේ පරිහරන්තේන අපිට කියනවා කසිනේක තියෙන්න පුළුවන් කසින දෝෂ හතරක් තියෙනවා ඒ නිසා චත්තාරෝ කසින දෝෂේ පරිහරන්තේන කසින දෝෂ හතර අතහැරලා අපිට කියනවා මේ කසිනය කසින මණ්ඩලය සකස් කරගන්න කියලා. ඒතර එහෙමනම් ආචාර්යන් වහන්සේගෙන් ඉගෙනගත්ත කර්මස්ථානය වරදන්නේ නැතිව වරද්දන්නේ නැතිව චතුර්විධ කසින දෝෂයන් අතහරින්න ඕන මොනවද චතුර්විධ කසින දෝෂයන්? නීල පීත ලෝහිත ඕදාත කියන වර්ණයන් මිශ්‍ර වුණොත් මේ පටවිකසනේ ආන්න ඒ පටවිකසනය කසින දෝෂයක් තියෙන තැනක් කියලා කියනවා. එහෙමනම් පඨවි කසිනේ කියලා කියන එක මේ නීල පීත ආදී වර්ණයකින් සකස් කරන්න බෑ. එතකොට පඨවි කසිනේ හදාගන්න එක මේ කිසියම් වර්ණයක් මිශ්‍ර කරලා හදාගන්න බෑ. ඒක පොළොවි වර්ණය වෙන්න ඕන. ඒතර පොළොවි වර්ණය කියලා කියන ස්වභාවික මැටි වර්ණය කියලා කියන එක. ඒ නිසා යම් කිසි විදිහකට ඒ කසින මණ්ඩලය හදාගන්න එක තුල නිල් පාට, කහ පාට, ලී පාට, සුදු පාට මිශ්‍ර වෙලා තිබ්බොත් එතකොට ඒක පටවි කසිනයක් විදිහට වඩන්න අපහසුයි. ඒ නිසා කියන්නේ ඒක කසින දෝෂයක් බවට පත් වෙනවා. ඒ කසින දෝෂය දුරු කරලා කසින මණ්ඩලයක් හදාගන්න ඕනේ. ඒ කසින මණ්ඩලයක් හදාගන්නකොට කියනවා නීලාදී වර්ණවත් මැටි අරගන්න නැතිව නීලාදී වර්ණවත් මැටි අරගන්න නැතිව අපිට හරි වටිනා කාරණයක් එතන සඳහන් කරනවා මෙන්න මෙතන තස්මා නීලාදී වන්නම් අමත්ති වන්නම් අත්තිකං වන්නම් අත්තිකං අගහෙත්වා නිල් ආදී වර්ණවත් මැටි අරගන්න නැතිව ගංගා වහේ මත්තිකා සදිසාය අරුණ වන්නාය මත්තිකාය ගංගා වහේ ගංගා වහේ කියන එක විශේෂ මාර්ග ටීකාව අපිට සඳහන් කරන මේ ලංකාවේ තිබුණලු මේ රාවණ ගඟ කියලා ගඟක් තරම අපි දන්නේ නැහැ හරියටම රාවණ ගග කියන මොකක්ද කියන එක. එතකොට මේ ලංකාවේ තිබුණා තිබුණා කියලා විසුද්ධි මාර්ග සම්ණයේ සඳහන් කරනවා විසුද්ධි මාර්ග ටීකාවේ සඳහන් කරනවා රාවණ ගඟ කියලා ගඟක් තිබුණා කියලා. ඒ රාවණ ගඟේ සැඩපහරෙන් බිඳිච්ච ගම් ඉවුරේ තියෙන මැටි අරුණුවන් මැටි කියලා කියනවා. අරුණු පාට මැටි කියලා කියනවා. අන්න ඒ අරුණුවන් මැටි අරගෙන පශින මණ්ඩලය හදාගත්තොත් හොඳයි කියලා කියනවා. එතකොට එතනදී කියනවා ඉතින් සම්පූර්ණයෙන්ම දැන් අපිට අරුණුවන් මැටිම හොයාගෙන මේ කසින මණ්ඩලය හදාගන්න බැරි නම් එහෙමනම් වෙන මැට්ටකින් හරි කසින මණ්ඩලය හදලා උඩින් අරුණුවන් මැටි ගාගත්තත් කමන්නේ කියලා. දැන් ඉතින් අද වර්තමානයේ මේ ගංගාව රාවණාගඟ කොහෙද ඒකේ ඉවුරේ තියෙන අරුණුවන් මැටි කොහෙද කියලා හොයලා ඒ අරුණුවන් මැටි හොයාගෙන කසින මණ්ඩල හදන්න හිටියොත් අද හදන්න වෙන්නේ ඒ නිසා අද අපිට හොඳ යම් කිසි හොඳ හුඹස් මැටි ආදියක් අරගෙන පිළිවෙලට මේ කසින මණ්ඩලය හදාගන්න පුළුවන් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම්. ඒ නිසා ඒක අපිට මේ විෂිද මාර්ග සම්නේ විෂිද මාර්ගයේ ටීකා ව්‍යාධිය පැහැදිලි කරන්නේ අර ගංගා ඉවුරේ තියෙන අරුණුවන් මැටි මේ සඳහා වඩාත්ම හොඳයි කියලා. ඒ නිසා අරුණුවන් මැටිම හොයාගන්න බැරි නම් අර තද කළු පාට වැනි වර්ණයන් නොවන ස්වභාවික පොළවක වර්ණය ස්වභාවික පොළවේ වර්ණය ප්‍රකට වෙන යම්කිසි මැත්තකින් මේ කසින මණ්ඩලය හදාගන්න පුළුවන් නම් කමක් නැහැ. එතන ඉතින් කියනවා මේ කසින මණ්ඩලය හදානකොට මේ හරියටම විහාරස්ථානයේ මැද්දේ සාමණේරාදී අය ගැවසෙන බොහෝ පිරිසක් සංචරණය වෙන තැනක් මේ කසින මණ්ඩලය හදාගන්න පාවිච්චි කරන්න එපා කියලා. මොකද එතකොට අපිට මේ භාවනාව කරගන්න එතෙන්ට වෙලා අමාරුයි. ඒ නිසා විහාරයේ කෙළවර විහාරස්ථානයේ යම් කිසි කෙළවරක වැහිච්ච තැනක, ඒ කියන්නේ අනෙක් අයට ගොඩාක් ප්‍රකටව පේන්නේ නැති තැනක, සමහර වෙලාවට කියනවා නැමී සිටපු යම් කිසි ගලක්, යම් දැන් ලෙන් තියෙන්නේ ගල් ලෙනක් ඇතුළ වෙන්න පුළුවන්. ඒව නැත්තම් පන්සලක් කියලා කියන්නේ සාමාන්‍ය කොලාතු ආදියක් කිවිලි කරලා හදාගත්ත යම් මඩුවක් වෙන්න පුළුවන්. එහෙම තැනක හදන්න පුළුවන් කියලා කියනවා කසින මණ්ඩලය. ඒ හදන කසින මණ්ඩලයක් දෙවිදිහකට පුළුවන් සංහාරිම කොට හෝ තත්ත්‍රස්තක කරලා කියලා කියනවා. සංහාරිමයි කියලා කියන්නේ ඒ තැනට ගෙනියන්න පුළුවන් විදිහට මොකක් හරි ලෑල්ලක වායක කුසින මණ්ඩලය හදනවා. එහෙම කරනවා නම් ඒක ඒ ඒ තැනට අරගෙන යන්න පුළුවන්. తත්‍රස්තකයි කියලා කියන්නේ එතනම තියලා තියන්නේ. කියන්නේ මොකක් හරි බිමක අපි හිතමු පොළවේ දැන් ගල් තලාව අතරනේ ගල් තලාවේ අයිනක අපිට විවික්‍රව භාවනා කරන්න පුළුවන් තැනක මේ ගල උඩ එක විදිහකට සමතලා වෙන විදිහට පසින මණ්ඩලය හදාගන්න. ඒ විදිහට යම්කිසි තැනක ස්ථාපනය කරලා ස්ථාවර විදිහට හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි ලෑල්ලක් බෝඩ් එකක් වායකක් අරගෙන ඒ ඒතනට ගෙනියන්න පුළුවන් විදිහට කසින මණ්ඩලය හදාගන්න පුළුවන් කියලා කියනවා. ඒ නිසා ඒක කියන්නේ සංහාරිම විදියට හෝ තත්‍රස්තක විදියට හදාගන්න කියලා කියනවා. සංහාරිම නම් ඒ කියන්නේ ඒ ඒතනට ගෙනියන්න පුළුවන් විදිහට මේක හදනවා නම් එතනදි කියනවා සංහාරික සංහාරිම කියලා කියන්නේ කැමැත්තන ගෙනියන්න පුළුවන් කෂණේ තත්‍රස්ත කියන්නේ එහෙම ගෙනියන්න බැරි එක. ඒතර කියන සංහාරිම කසින මණ්ඩලයක් හදනවා නම් එයා කොහොමද කරන්න පුළුවන් ක්‍රමයක් එකක් කියනවා මේ මේ විදිහටම වෙන්න ඕනේ දළු හතරක් බිම ගහලා යම් කිසි කකුල් හතරක් බිම ගහලා ඒක උඩට හොඳ රෙදි කඩක් ඇදලා ගහලා සම කරලා ඒක උඩ මැට්ටෙන් කසින මණ්ඩලය හදන්න පුළුවන් කියනවා. ඒව නැත්තම් මොකක් හරි යමක් දාලා ලෑල්ලක් හරි තියලා ඒක උඩ පුළුවන් කියනවා. එහෙම මොකක් හරි කරලා මැට්ටෙන් හදාගන්න මැටි ගැන කියනවා තන මුල් කැට ගල් වැලි ආදී නැති හීනියට අඹරගත්ත මැට්ටක් කරගත්ත කියලා. ඒතර මැටි ටිකක් අරගෙන මේ මැටි ටික හොඳට අඹර ගන්න කියලා මට අපි දැන් සමහර වෙලාවට මේ අපිට මතකයිද මේ කසින මණ්ඩලයක් හදනකොට මේ මැටි ටික අරගෙන හොඳට අඹරනවා. දැන් බෝතලයක් වායකක් කරගෙන හොඳට මේක අඹරලා කුඩු කරලා මේ ඊටාම කුඩු වෙච්ච ටික ඊට පස්සේ ඒක හලලා කුඩු වෙච්ච මේ මැටි කුඩු ටික අරගන්නවා පතන මණ්ඩලය හදාගන්න. ඉතින් මේ අඹරපු මැට්ටෙන් අර කෂින මණ්ඩලය හදාගන්නවා එක් වියත් සතරඟුල් වන විදිහට. එක වියතක් සහ අඟල් හතරක් වන විදිහට කෂින මණ්ඩලය හදාගන්න. හදාගෙන කියනවා ලිම්පණය කරගන්නයි කියලා ලේපේ තබ්බන් කියලා කරන. ඒ කියන්නේ කපරාරු කරගන්න කියලා. දැන් මේ කෂින මණ්ඩලය කියන එක හදාගත්තාම මේක තුල අපිට තැන් තැන් වල ගල් කැට උස් තැන් පහත් තැන් පේනවා නම් ඒක කසිනේ තියෙන දෝෂයක් බවට පත් වෙනවා. ඒසාර එහෙම නැති වෙන්න මේ කසින මන්ත්‍රය හදා ගන්න ඕනේ. ඒතර මොකද්ද කරන්නේ? අපි යම් කිසි තැනක දැන් මම නිකම් පින්තූරය දැම දැන් මේ වාගේ කසින මණ්ඩලයක් නම් රවුමක් අපි හදා ගන්නවා. දැන් මේ පාට නිකම් මේ ප්‍රකට වෙන්න තිබුණු පාටක් නම් මේ දැම්මේ. මේ නෙවෙයි අපි මැටි තමයි මේකට අරගන්න. ඒකට මැට්ටේ තියෙන පාට. අපි පාට කලවම් කරන්නේ නැහැ කසින මණ්ඩලයට. ඒතර මේ වාගේ රවුමක්. මේ රවුමේ අරය රවුමේ තියෙන විස්කම්බේ තමයි අපි කියන්නේ එක්වියක් සතරඟුලක් කියලා. කියන්නේ මේ රවුම පටන් ගන්න තැන ඉඳලා මෙතන ඉඳලා මේ රවුම ඉවර වෙන තැනට මෙතෙන්ට යනකම් එක්වියක් සතරඟුලක් ප්‍රමාණයක්. එතකොට වියතක් සහ අඟල් හතරක්. ත්‍රිවියතක් සහ අඟුල් හතරක් තියෙන පටවි කෂණයක් හදාගන්න ඕනේ. ඒතර අපි මැටි ටිකක් අරගන්නවා නම් මැටි හුඹස් මැටි ආදියක් හොඳ මැටි ටිකක් අරගෙන හොඳට මේක හලලා මේක හොඳට කුඩු කරලා හලලා හොඳට පදම් වෙන්න මේ මැට්ට අනාගෙන මේක අර තද කළු පාට මැටි ආදියක් එහෙම නැත්නම් තද රතු පාට මැටි තියෙන එහෙම මැටි මුකුත් අරගන්නත් ස්වභාවික මැටි අරගත්තාම තමයි හොඳ. අ ඉතින් අරුණුවන් මැටි තියෙනවා නම් තමයි හොඳටම හොඳ. ඉතින් අරුණුවන් මැටි නැත්නම් අද හොයාගන්න විදිහක් නැත්නම් මොනවා හරි ස්වභාවික මැට්ටක් අරගෙන නොඑක් නොඑක් වර්ණයන් මිශ්‍ර වෙන්නේ නැති වෙන්න ස්වභාවික මැට් අරගෙන මේ මැටි ටික හොඳට කුඩු කරලා මේක හොඳට හලලා කැට කැවිලි ගල් කැවිලි නැති වෙන්න හලලා මේ මැටි ටික ඊට පස්සේ හොඳට අනාගෙන හොඳට අනාගෙන යම්කිසි අපි දැන් සංහාරිම විදිහට තැන් තැන් වලට ගෙනියන්න පුළුවන් විදිහට හදනවා නම් මොකක් හරි ප්‍රමාණවත් ලෑල්ලක් හරි මොකක් හරි බෝඩ් එකක් අරගෙන මේ බෝඩ් එකේ මේ රවුමට මේක අතුර ගන්නවා. රවුමට අතුර ගන්නවා. අතුරගෙන මේ රවුම හොඳට ලස්සනට අපි හදාගන්නවා. තැන් තැන් වල කඩතුළු නැති වෙන්න මේ රවුම හොඳට ලස්සනට බොහොම ලස්සනට හදාගන්න ඕනේ. ආන්න එහෙම හදාගෙන මේක අපිට කියනවා ඒ විදිහට කරලා එක් වියත් සතරඟුලක් වන විදිහට වට කරලා වියතක් සහ අඟල් හතරක් වන විදිහට මේක වට කරලා කපරාරු කරගන්න ලිම්පණය කරගන්න කියන. ඒ කියන්නේ මේක මතු පිට හොඳට අර අපි දැන් යමක් බිත්තියක් වාසුන් නැහැලා බිත්තියක් අපරාර කරනකොට මේ මතු පිට හොඳට සිනිඳු වෙන්න මේක අතුල්ලනවා අමදිනවා මේ විදිහට කරනවා ආන් මේ විදිහට අතුල්ලලා අමදිලා කපරාරු කරලා මේ කසින මණ්ඩලේ හදාගන්න කියලා කියනවා එහෙම හදාගෙන ඊට පස්සේ මේක දිහා තමයි බලාගන්නේ. ඉතින් දැන් මේක මේ විදිහට හදලා ඒක ඉතින් අපිට වේලෙන්ඩ තියාගන්න පුළුවන්. වේලෙන්ඩ තියලා අරගෙන අපිට ඒක භාවනාවට ඒ ඒ වෙලාවට මේක භාවිතාවට ගන්න පුළුවන්. ඒ හරියට මෙහාට ගෙනියන්න පුළුවන් නැකනම් පහසුවෙන් අපි භාවනා කරන ඕන තැනකට ගිහිල්ලා භාවනා කරනවා. ඉතින් කියනවා මේ භාවනාව સિદ્ધ කරන වෙලාවේ මේ කසින මණ්ඩලය බිම තබාගෙන භාවනාව කරන්න කියලා කියනවා. සම මේක බිමින් තියාගන්න. දැන් අර හදාගත්ත කසින මණ්ඩලය එන්න බිමින් තියාගන්නවා. බිමින් තියාගෙන ඒ නිසා කියනවා දැන් දැන් මේක අපි එහාට මෙහාට ගෙන යන්න පුළුවන් එකක් නම් තමයි බිමින් තියාගන්න. එහෙම නැත්තම් තත්‍රස්ත කියන්නේ කියන්නේ එතනම ස්ථාවර විදිහට හදනවා නම් කියනවා බිම පියුම් කිමියක ආකාරයෙන් කණු ගහලා වැල් වලින් බැඳලා හදාගන්නයි කියලා කියනවා. එතකොට ඒ කියන්නේ මේක වෙන කෙනෙක්ට මෙතෙන්ට ඇවිල්ලා මේක පාගලා කැඩෙන්නේ නැති වෙන්න ආරක්ෂාකාරී වෙන්න වටේට මොනවා හරි කණු ටිකක් ගහලා වැල් ආදියක් බැඳලා මේ විදිහට වට කරගෙන හදාගන්න කියලා කියනවා. නැත්නම් කවුරු හැවිලා මේක පාගගෙන ගිහිල්ලා අපි භාවනාව අසාර්ථක කරන්න පුළුවන් ඉදින් පස්සේ. ඒ වගේම අරුණුවන් මැටි නැත්නම් වෙනත් මැට්ටක් අරගෙන ඊට පස්සේ උඩ පිරිසිදු කරපු අරුණුවන් මැට්ටෙන් කපරාරු කරලා මේක මේ ගානට ආලේප කරලා හදාගන්න කියලා කියනවා. එතනදි කියනවා දැක්කුණු ප්‍රමාණය විසභාග වර්ණයකින් පරිච්ඡේද කරගන්නයි කියලා. එතකොට ඒක මේ පරිච්ඡේද කරගන්නවා කියන එකත් හරි වැදගත් කාරණයක්. දැන් මේ කෂින මණ්ඩලයේ පරිච්ඡේද කරගන්න ඕනේ කියලා. දැන් අපි මේ පින්තූරේ දිහා බැලුවොත් මේ පින්තූරේ වටේට තියෙන පාට සුදු පාට. වටේ තියෙන පාට සුදු පාට කසිනේ පාට මේ මම දාලා තියෙන පාටට අර අනෙක් පාටෙන් වෙන් වෙලා තියෙනවා. මේ කසිනයක් වඩද්දි මෙන්න මේ වෙන් වෙලා පේන එක වැදගත් වෙනවා. එතකොට තමයි අපිට මේ භාවනාව අර අපි අතීත බවල සමීප බවල මේක වඩලා පුරුදු පුහුණු කරලා අඩු කෙනෙකුට මේක තමන්ගේ නිමිත් අරගන්න පහසු වෙන්නේ මේ වෙන් කිරීමක් තියෙනකොට. දැන් මේ වෙන් කිරීම තියෙන අවස්ථාවකදී දැන් මේ විදිහට අපි මේ පේන විදිහට මේක අපි අරගන්නවා නම් අපි මෙතන මේ විදිහට පටවි කසිනේ තියෙනවා නම් මේක පටවි මේ වර්ණය ගැන අපි හිතන්නේ නැතු වෙමු. යම් කිසි පටවි කසිනේ කියලා හිතමු. එතකොට මේ විදිහට පටවි කසිනේ තියෙනවා නම් මේ කසිනයේ අපි මේ දිහා බලලා S2 මේක දිහා බලලා S2 පියාගත්තාම මේක අපිට පේනවා. නැවත වාරයක් අපි S2 ඇරලා බලනවා. නැවත වාරයක් අපි පියාගෙන මේ නිමිත්ත අරගන්නවා. මෙන්න මේ විදිහට පටවි කසිනේ නිමිත්ත අපිට අරගන්න පුළුවන්. දැන් මේක මේ දැන් සුදු පාටයි මේ පාටයි දෙක වෙන් වෙලා තිබ්බහම තමයි අපිට මේ රවුම කියන එක හොඳට ප්‍රකට වෙන්නේ. ඒ නිසා අපි කෂින මණ්ඩලයක් හදා ගන්නකොට කෂින මණ්ඩලයේ පටවියේ මේ පටවි මණ්ඩලය අනෙක් වර්ණයෙන් වෙන් කරලා පෙන්න ගන්න ඕනේ. ඒ අනෙක් වර්ණයත් එක්ක එකට මිශ්‍ර වෙලා තියෙනවා නම් මේක කඩතු වෙලා තියෙනවා නම් එතකොට මේ කසින භාවනාව පහසුවෙන් කරගන්න අපහසුයි. ඒ නිසා මේ භාවනා වඩන කෙනාට මෙන්න මේ විදිහට එනිසා මේ වර්ණය පරිච්ඡේද කරගන්න ඕනේ කියලා කියනවා. ඒ නිසා විසභාග වර්ණයකින් මේක පරිච්ඡේද කරගෙන කසින මණ්ඩලය හදා ගන්න ඕනේ. ඊට පස්සේ කියනවා ගල්පෙනින් ගහා බෙර ඇසක් විදිහට සමතලා කරගන්න ඕනේ කියලා. එතකොට ගල්පෙනින් ගහනවා කියලා කියන්නේ යම්කිසි හොඳට මැදපු ගලක් වාගේ දෙකකින් මේක ගහලා හොඳට බෙරෑසක් විදිහට මේ සමතලා කරගන්න කියලා කියනවා. එහෙම බෙරෑසක් වායේ සමතල කර සමතලා කරගන්න එක අපිට මේ කසිනේ දිහා බලලා කසින නිමිත්ත ගන්නකොට වැදගත් වෙනවා. එහෙම සමතලා නැති වුණොත් අපිට අර කසිනේ දිහා බලනකොට වෙන වෙන දේවල් පේනවනම් ඒ වෙන වෙන ඒකේ මේ උස් පහත් තැන් පේනකොට අපේ ගන්න නිමිත්ත පිරිසුදු නැහැ. එතකොට මේ භාවනාව හරියට වැඩෙන්නේ නැහැ. ඒ නිසා මේක යම්කිසි ගලකින් ගහලා මේක සමතලා කරගන්න කියලා කියනවා. මේ ගල්පෙනින් ගහලා සමතලා කරගන්නේ ඇයි? මේ ගල්පෙන කියලා කියන එක අපිට මෙතන කියන්නේ අපිට කියනවා රුක්ක පානිකා විසභාග වන්නං සමුට්ඨාපේති තස්මා තං අගහෙත්වා පාසාන පන්නිකාය ගංසිත්වා සමං බෙහෙරිතල සති සංකත්වා තන්තහනං සම්මජ්ජිත්වා නහත්වා කියලා කියනවා. එතකොට අපි මේ මේ අදාළ කසින මණ්ඩලය හදාගන්නේ අපිට මෙතන කියන රුක්ක පානිකා විසභාගවන්න සමුත්පත්තේති. රුක්ක පානිකා කියලා කියන්නේ දැන් ලීයකින් කරගත්ත යම්කිසි මිටියක් එකක්. ලීයකින් මිටියක් අතකොලුවක් වාගේ හදාගෙන මේ මැට්ට අර කසින මණ්ඩලය අපි සමතලා කරගන්න මේකින් ගහනවා ඒ ගහනකොට මේ සමහර තැන් වැඩිපුර ඉබෙන්න පුළුවන්. සමහර තැන් අඩුවෙන් ඉබෙන්න පුළුවන්. ඒ වාගේ දෙයක් වුණොත් එතකොට මේ කෂණයේ විෂභාග තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. සමහර ලාට විෂභාග වර්ණයක් මතුවෙන්න පුළුවන්. ඒ හින්දා මේක මේ සමතලා කරගන්නකොට අර පිරිසිදු ගලකින් මේකට තට්ටු කරලා සමතලා කරගන්න එක හොඳයි කියලා කියනවා. අර ලී කෑලි වලින් තට්ටු කරන්නේ නැතුව. ලී කෑල්ලකින් තට්ටු කරාම සමහර වෙලාවට ඒ ඒ තැන්වල එක එක හැඩතල ඉතිරි වෙන්න පුළුවන්. හැබැයි සමතලා ගලක් වායකක් අරගෙන මේක තට්ටු කරලා සමතලා කරගන්නකොට හිම් වෙන්නේ නැහැ කියලායි කියන්නේ. ඒකයි ඒකේ තියෙන විශේෂත්වය. ඒ නිසා මේ ගල්පෙනෙන් ගහනද එහෙම නැත්නම් මේ පාෂාණ පානිකා කියන එක පාවිච්චි කරන පෙන පෙන කියලා කියන මෙතන මේ අත කියලා කියන එක. දැන් අත මේකට තමයි පානි කියලා කියන්නේ. එතකොට අත් ගලක් අරගෙන ඒ ගලෙන් මේ මැට්ටට ගහලා මේක එක සමාන කරගන්න. දැන් අපි සාමාන්‍ය මේ මේෂන් බාසුන් නැහැලා යම් යම් උපකරණ පාවිච්චි කරන මේවා සමතලා කරන්න. මෙන්න මේ උපකරණයක් අරගෙන සමතලා කරගත්තා නම් කමන්නේ ඒ නිසා හැබැයි නිකන් පුංචි පුංචි මීටි වලින් ආදීන් ගහලා කරොත් මේකේ තැන් තැන් වල paludu හිටින්න පුළුවන්. යම් යම් වෙන වෙන හැඩතල මේකෙම වෙන්න පුළුවන්. ඒ නිසා එහෙම කරොත් මේ කසිනය වඩන එක පහසු නෑ, ඒක සුදුසු නෑ. ඒ නිසා අපිට කියනවා අර යම් කිසි සමතලා කරන්න පහසු වෙන ගලක් ආදීකින් මේක තට්ටු කරලා ඒක සමතලා කරගන්න කියලා. ඉතින් අද වර්තමාන හැටියට ඔය මේසන් හැඳි ආදියක් මොකක් හරි අරගෙන මේක ගන්න හදාගන්න පුළුවන්. එහෙම සම කරගෙන ආන් ඒ හසින මණ්ඩලය හදාගෙන ඉවර වෙලා දැන් මේක තත්‍රස්ත කරන් ඒ කියන්නේ වෙන කොහෙට අපි ගෙනියන්න බැරි නම් මෙතනදලම අපිට භාවනා කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අපිට මේක වෙන තැනකට ගෙනියන්න පුළුවන් නම් අපි යම් කිසි තැනක ඉඳලා හැදුවා ඊට පස්සේ භාවනා කරන තැනට මේක අරගෙන යනවා. ඒ නිසා දැන් කසින මණ්ඩලය අපි හදාගෙන ඉවරයි. මේ හදාගත්ත කසින මණ්ඩලය ඒ නිසා තමන් භාවනා කරන තැනට එක අරගෙන යන්න. එහෙම නැත්නම් මෙතන ඉඳගෙන භාවනා කරනවා නම් ඒ ස්ථානයේ ඇමදලා පිරිසිදු කරගන්න. මොකද මේ තැන් තැන් වල මැටි, වතුර මේ දේවල් තියෙනකොට මේ භාවනාව අපිට සමෘද්ධමත් වෙන්නේ නැහැ. ඒ නිසා පරිසරය පිරිසිදු වෙන්න ඕනේ. ඒ නිසා එහෙමනම් ඒ ස්ථානයේ හැමදලා පිරිසිදු ආදී කරගෙන ආන්න ඊට පස්සේ කියනවා ගිහිල්ලා පෑන් පහසු වෙන්න ජල ස්නානය කරගන්න. ජල ස්නානය කරලා පිරිසිදු වෙලා දැන් අපි මැටි අනුවහම අපේ ඇඟේ මැටි ගෑවිලා තියෙන පුළුවන්, සිවුරේ මැටි ගෑවිලා තියෙන පුළුවන්. මේ වාගේ නොඑක් නොඑක් තියෙන පුළුවන් නිසා ඒවා පිරිසිදු කරගන්න කියනවා. පිරිසිදු කරගෙන ජල ස්නානය කරලා ඇවිල්ලා දැන් ඔන්න මේ කසිනේ දිහා බලලා භාවනා කරන්න ආරම්භ කරන්න කියලා කියනවා. ඒ භාවනාව ආරම්භ කරනකොටත් අපට කියනවා කෂින මණ්ඩලයෙන් දෙරියන් වියක් පමණ ඇති තැනක ඉඳලා රියන් දෙකකුත් වියතක් පමණ ප්‍රමාණයක තැනක ඉඳලා අපිට මේ භාවනාව සිදු කරගන්න කියලා. එතකොට අපිට මේ භාවනාව සිදු කරගන්න තැන අපි තෝරගන්න ආසනය ගැන තමයි අපිට කියන්නේ රියන් දෙකකුත් වියතක් පමණ ප්‍රමාණයක් කියලා. එතකොට මේ රියන් දෙකකුත් වියතක් කියන ප්‍රමාණය ගැන අපිට පෙළේ සඳහන් කරන්නේ අඩතෙය හත්තන්තරත් ප්‍රදේශය කියලා කියන්නේ අඩතෙය හත්තන්තරී ප්‍රදේශය. එතකොට අඩතෙය කියලා කියන්නේ මේ කසින මණ්ඩලතෝ අඩතෙය හත්තන්තරී ප්‍රදේශය. එතකොට කසින මණ්ඩලයෙන් අඩතේ හත්තරේ ප්‍රදේශය කියලා කියන්නේ රියන් දෙකමාරක් කියලා කියන්නේ. හරි. රියන් දෙකමාරක් කියලා කියන්නේ රියනක් කියලා කියන්නේ අපි මේ අතේ මේ උඩ කෙළවරේ ඉඳලා මේ වැලමිටි කෙළවර දක්වා. ඒතර මේ වාගේ දෙකමාරක පමණ තැනක ඉඳගෙන ඉඳගත්ත සකස් කරගත්ත පුටුවක ඉඳලා මේ භාවනාව කරන්න කියලා කියනවා. ඒ පුටුවේ උසත් අපිට කියනවා විදත්ති චතුරංගුල පාදකේ සූ අත්තතේ පීතිය නිසීතබ්බං. වියතකුත් සතරංගලක් විතර වන මිටි පුටුවක් මෙතනදී භාවිතා කරන්න කියලා කියනවා. ඒ කරුණු ගැන අපිට විස්තර වශයෙන් කියනවා. ඇයි එහෙම කියන්නේ? කසින මණ්ඩලයෙන් රියන් 2යි වියතකටත් වඩා ගොඩක් දුර ඉඳලා කසිනේ කරනවා නම් භාවනාව කරනවා. ඒකට ඒ කසිනේ Tamanට වැටහෙන්නේ නැහැ කියලා කියනවා. ඒ කියන්නේ දැන් කසින මණ්ඩලය හදාගත්ත තැන ඉඳලා රියන් 2යි රියන් 2හමාරක් තමයි රියන් 2යි වියතක් කියලා කියන්නේ. ඒ රියන් 2යි වියතක් ප්‍රමාණයක්. ඒ කියන්නේ රියන් 2හමාරක් ප්‍රමාණය දුරටත් වඩා ගොඩක් ඈත ඉඳලා කසිනේ දිහා බලනකොට ඒ කසින නිමිත්ත අපිට වැටහෙන්නේ නැහැ කියලා කියනවා. ඒ නිසා ඒ වාගේ දුරට ළඟට යන්න ඕනේ. හැබැයි ඊටත් වඩා ගොඩාක් ළඟට ගිහිල්ලා කසිනේ දිහා බලන්නෙත් නැහැ. ගොඩාක් ළඟට ගිහිල්ලා කසිනේ දිහා බැලුවාම ආන් ඒ කසිනේ තියෙන දෝෂ ප්‍රකට වෙන්න ගන්නවා කියලා කියනවා. කසිනේ තියෙන දෝෂ කියලා කියන්නේ අර සමහර වෙලාවට මේක ගානට අපිට ලස්සනට හදාගන්න බැරිලා තැන් තැන් වල චුන්ටි චුන්ටි මොකක් හෝ පළුද්දක් තියෙනවා නම් ඒ පළුද්ද අපිට ලොකුවට ඇහැට පේන්න ගන්නවා. එතකොට අන්න පටවි කසිනේ වැඩෙන්නේ නැහැ වෙන එකක් තමයි එතකොට වැඩෙන්නේ. ඒ නිසා පටවි කසිනේ වඩන්ඩ අර දෝෂ රහිත කසින මණ්ඩලයක් තියෙනවා තමයි පහසු. ඒ දෝෂ රහිත කසින මණ්ඩලයක් රියන් දෙකමාරක් දුර ඉඳලා ඒක දිහා බලාගෙන ඇස් දෙක පියමින් මේක අරමුණ අරගත්තා. ඊට වඩා ගොඩක් ළඟට ගියොත් යම් යම් තියෙන මේ දුරදී පේන්නේ නැති නමුත් ළඟට ගියාම වැඩිපුර පේන ළඟදී පේන දුර මේ දෝෂ තියෙන්න පුළුවන්. ඒ දෝෂ ප්‍රකට වෙන්න නිසා අර ගොඩාක් ළඟට යන්නේ නැහැ. හැබැයි ගොඩාක් ඈතට ගියොත් අපිට මේ කසිනින් වැටහින්නේ නැහැ. ඒ නිසා ගොඩාක් ඈතට යන්නෙත් නැතුව රියන් දෙකමාරක දුරක ඉඳගෙන ඒ ඉඳගෙන පුටුව ගැන කියනවා අපිට වියත් විදත්ති චතුරංගුල වත්තන් වියතකුත් අඟල් හතරක් උස පුටුවක් තෝරගන්න එක තමයි හොඳ කියලා. ඊටත් වඩා උස පුටුවක ඉඳ ගන්නකොට අපිට මෙහෙම කර නමලා නැඹුරු වෙලා බලන්න ඕනේ කියලා කියනවා. හැබැයි මේ මිටි පුටුවක ඉන්නකොට අපිට තියෙන කෂින මණ්ඩලය ටිකක් ක්‍රියම් දෙකමාරක් දුරින් තියෙනවා. ඒක අසුනේ මණ්ඩලයේ දිහා බලලා ඇස් දෙක තියාගන්නවා Tamande පටවි පටවි කියලා වෙන්න හිතනවා. ඒක අමතක වෙනකොට නැවත වාරයක් ඇස් දෙක ඇරලා බලනවා. ඇස් දෙක ඇරලා බලලා මේ රවුම Tamange මනසට අරගන්නවා නැවත වාරයක් පටවි පටවි කියලා භාවනා කරනවා. ඒක සිතේ සිතේ තියෙන නිමිති දිහා බලාගෙන පටවි පටවි කියලා භාවනාව කරනවා. ඒ සිතේ නිමිත්ත වඩා ගන්න අපහසු නම් අපි නැවත වාරයක් මේක දිහා බලලා නැවත වාරයක් ඇස් දෙක තියාගෙන භාවනා කරනවා. මෙන්න මේ විදිහට හසිනේ දිහා නැවත නැවතත් බලන්න සුදුසු වන විදිහට රියම් දෙකමාරක දුරින් ඉන්න පුටුවක් වියතක් සතරඟුලක් පමණ වන පුටුවක් තෝරගන්න කියලා කියනවා. ඊට වඩා උඩ පුටුවක් අරගත්තොත් මෙහෙම නැඹුරු වෙලා බලන්න ඕන වෙනවා. ඊටත් වඩා ගොඩාක් පහත පුටුවක ඉඳගත්තොත් එහෙම දනහිස් දෙක රිදෙනවා කියලා කියනවා. ඒ නිසා ඒකත් සුදුසු වෙන්නේ නැහැ. ඒ නිසා වියතක් සතරඟුලක් පමණ ප්‍රමාණයක් වන පුටුවක ඉඳගෙන මේ කසිනේ දිහා බලාගෙන පටවිකසනේ වඩන්න කියලා කියනවා. මේ වාගේ තැනක ඉඳගෙන පටවිකෂණේ වඩනකොට කොහොමද වඩන්නේ අපිට කියනවා ඒ නිසා ඒබඳු දුරක ඒබඳු උස පුටුවක ඉඳගෙන අපස්සාදා කාමායනාදි වශයෙන් කාමී ආදීනු මෙනෙහි කරගන්න කියනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ නොඑක් සූත්‍රාන්ත දේශනාවල අපිට මේ කාමයේ ආදීනව දේශනා කරලා තියෙනවා. ඒ නිසා ඒ කාමයේ ආදීනව ටික මෙනෙහි කරගෙන කාම නිස්සරණේහි මේ දුක් සමතික්‍රමණය කරන්න තියෙන උපාය වෙන නෛෂ්ක්‍රමයේ අපි සැපය ධ්‍යාන ප්‍රතිලාභී අභිලාෂය අපි ඇති කරගෙන මම මේ කාමයන්ගෙන් වෙන්වීමේ අදහස ඇති කරගෙන කියනවා ඊට පස්සේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ ගුණානුස්මරණය ප්‍රීතිය උපදවාගෙන ඊට පස්සේ අපිට කියනවා මේ ප්‍රතිපදාව කෙරෙහි ගෞරවය ඇති කරගන්න බුදුරජාණන් වහන්සේලා මේ ප්‍රතිපදාවෙන් තමයි නිවන් දැක්කේ පසේ බුදුරජාණන් වහන්සේලා මේ ප්‍රතිපදාවෙන් නිවන් දැක්කා. මහරහතන් වහන්සේලා මේ ප්‍රතිපදාවෙන් නිවන් දැක්ක කියන කාරණේ සිහිපත් කරගෙන මේ ප්‍රතිපදාවේ ගෞරවවගෙන ඒ කාන්තේම මටත් මේ කියන ප්‍රතිපත්තියෙන් විවේකී සුවයට ලැබෙන්න පුළුවන් ධ්‍යාන ප්‍රතිලාභයක් ඇති කරගන්න පුළුවන් ඒ ධ්‍යානය පදනම් කරගෙන නිවන් දකින්න පුළුවන් කියන අදහස සිතේ දරාගෙන මේ භාවනාව සිද්ධ කරගෙන යන්න කියලා කියනවා. ඒ නිසා ඒ අදහස් සිතේ දරාගෙන ඊට පස්සේ අපට ඊටාම වටිනා වචනයක් කියනවා සම ආකාරයෙන් ඇස්දල්වා බලාගෙන නිමිත්ත ග්‍රහණයෙන් භවනා කරන්න කියලා කියනවා. සම ආකාරයෙන් ඇස්දල්ලා බලාගන්න කියලා කියනවා. සම ආකාරයෙන් ඇස්දල්ලා බලාගන්න කියන්නේ මොකක්ද? මේ නිමිත්ත දිහා අපි බලන්න ඕනේ මධ්‍යස්ත භාවයෙන් යුතුව සිත ඇති කරගෙන. මේක හොඳට ඇස්සල්ලා බලලා මොනවද මේකේ තියෙන දෝෂ කියලා අඩුපාඩු කියලා බලන්නේ ඒ විදිහට බලන්නේ එහෙමත් නැත්නම් ඇස් දෙක නිකන් බාගෙට පියාගෙන වාගේ මේක පේන නොපෙනෙන ගානට තියාගෙන මේක බලන්නේ එහෙම නැතුව අපි සාමාන්‍යයෙන් යමක් දිහා සමව බලන්නේ කොයි විදිහටද? අනේ සමව බලන ආකාරයෙන් මේ දිහා බලලා භාවනාව සිදු කරගෙන යන්න කියලා කියනවා. ඒ නිසා සම ආකාරයෙන් ඇස් බලලා විශාල වශයෙන් ඇස් බලලා බලන්නෙත් නැහැ. ඊටාම කුඩා විදිහට ඇස් පියාගෙන බලන්නෙත් නැහැ. සාමාන්‍ය මට්ටමකින් යමක් දිහා බලන කොයි විදිහටද ඒ විදිහට බලලා මේ පසිනේ දිහා බලාගෙන නිමිත්ත ග්‍රහණය කරගන්න කියලා කියනවා. ඒ නිමිත්ත ග්‍රහණය කරගෙන ඇස් දෙක පියාගෙන පටවි පටවි කියලා ඒ නිමිත්ත මෙනෙහි කරන්න. නැවත වාරයක් අපි ඇස් දෙක අරලා මේ පටවි දිහා බලනවා. බලලා නැවත වාරයක් ඇස් දෙක පියාගෙන පටවි පටවි කියලා මෙනෙහි කරනවා. නැවත වාරයක් බලනවා. බලලා ආයශරයක් මෙනෙහි කරනවා. මෙන්න මේ විදිහට පිළිවෙලට මේ කසිනේ වඩ아가න යන්න කියලා කියනවා. අන්න ඒ විදිහට මේ කසිනේ වඩ아가න යනවා නම් ඒ වඩ아가න යන කෙනාට මේ කියපු ආකාරයෙන් භාවනාව සමෘද්ධිමත් කරගන්න හැකියාවක් ලැබෙනවා කියලා සඳහන් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට කසින භාවනාව පිළිබඳව සඳහන් කරන්නේ. ඊළඟට අපිට එතනින් ඉදිරියට සඳහන් කරන්නේ ඇත්තටම මේ කසිනය වඩන ආකාරය පිළිබඳ මතු කරුණු කාරණා ටිකයි. ඉතින් ඒ නිසා ඒ කරුණු කාරණා පිළිබඳ දේශනය අපිට දීර්ඝව සඳහන් කළ යුතුයි කොයි විදිහටද මේ කෂණේ දිහා අපි බලන්නේ කයි කොයි විදිහටද මේ කෂණේ වඩන්නේ කියන ආකාරයේ ඉතින් මෙතන සඳහන් කරනවා අති උම්මීලයතෝ චක්කු කිලමති ගොඩාක් අපි S2 දල්වාගෙන බලනකොට S2 ක්ලාන්ත වෙනවා වෙස්සටපත් වෙනවා ඒ වගේම තමයි එතකොට නිමිති උපදින්නේ නැහැ අති මන්දන් ගොඩාක් S2 පියාගෙන ඉන්නකොට ඒත් මේක හොඳට වැටහෙන්නේ නැහැ එතකොට අපිට සිත කම්මැලි භාවයට, ලීන භාවයට, නිදිමත් ස්වභාවයට හැරෙනවා. එතකොටත් නිමිත්තක් උපදින්නේ නැහැ, පටිභාග නිමිත්තක් උපදින්නේ නැහැ. ඒ නිසා හරියට නිකන් කණ්ණාඩියක් දිහා අපි බලනකොට ඒ කණ්ණාඩිය දිහා අපි බලද්දි කණ්ණාඩියෙන් අපේ මූණ පේන්නේ කොයි විදිහටද? අන්න ඒ විදිහට අපිත් මේ පතවිකසනේදී සමව සමව දල්වගත්ත ඇසින් බලන්න කියලා කියනවා. ඒ විදිහට සමව ඇස් දල්වගෙන ඒ දිහා බලලා නිමිත්තක් අරගෙන මේ පට විකසන භාවනාව කළ යුතුයි කියලා කියනවා. එතනදී ඉතින් අපි නොකළ යුතු දේවල් පිළිබඳව කරුණු කාරණා කිහිපයක් අපිට කියනවා. අපි සඳහන් කරනවා නවන්නෝ පච්චවේකිතබ්බෝ යනාදී වශයෙන් ඉතින් අපි ඒ කාරණා ටික අපි ඊළඟ දවසේ අපි පැහැදිලි කරමු. න ලක්කණම් මනසිකා තබ්බං මේ යනාදී වශයෙන් ඉතින් මේ පටවිය දිහා බලාගෙන මේ පොළවේ තියෙන වර්ණය මොකද්ද කියලා බලන්නේ නැහැ. ඒ වර්ණය අපි මෙනෙහි කරන්න යන්නේ නැහැ. ඒ පටවියේ තියෙන පටවි ලක්ෂණය තදගතිය කියන එක මෙනෙහි කරන්න යන්නේ නැහැ. පොළොවක් දැක්කා මේක පොළොවක් කියන සංඥාවෙන් භවනා කරනවා. ඒ වෙනතෝ මේ තදගතිය අපි සලකාගෙන මේක පටවියක් කියලා තදගතියෙන් අපි භාවනා කරන්න ගියොත් අපේ සිතේ වැඩෙන්නේ තදගතිය කියන ලක්ෂණය. ඒක වැඩිමත් එක්ක අපේ කය දරදඩු වීම ආදී සිද්ධ වෙන්න පුළුවන්. ඒ වාගේම ඊළඟට ඒ ලක්ෂණේ මනසිකාර කරොත් ඒ ලක්ෂණය අපිට වැටහිඳ ගන්නවා. එහෙම නැත්නම් වර්ණේ මනසිකාර කරොත් එතකොට ඒ වර්ණයට සමීප යම්කිසි වර්ණ කසනයක් ආදියක් තමයි අපිට වැඩෙන්න තියෙන්නේ. එතකොට ඒ නිසා අපි මේ පටවිය දිහා බලාගෙන ඉන්නකොට ඒ පටවියේ වර්ණය දිහා බලන්නෙත් නැහැ. ඒ පටවියේ ලක්ෂණය දිහා බලන්නෙත් නැහැ. හුදෙක් මේක පොලොවක් කිය කියන අදහසින් යුතු මේ මානසිකාරය සිදු කරන එකයි සිදු කරන්නේ. ඉතින් ඒ නිසා ඒ විදිහට මානසිකාර කරමින් මේ පටවිකසණය වඩන්න කියලා අපිට සඳහන් කරනවා. ඉතින් අපි ඒ පිළිබඳව ඊළඟ කරුණු කාරණා අපි ඉදිරි කරුණු කාරණා ඊළඟ සතියේ අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි අද දවසටත් මේ දේශනය સમાપ્ત කරන්න සූදානම් වෙනවා. එhmenan අපි අද අපි සාකච්ඡා කරන්න තියෙදුනේ කොහොමද පටවි කසින මණ්ඩලයක් සකස් කරගන්නේ? ඒ පටවිකසන මණ්ඩලය සකස් කරගන්න අදාළ කරුණු කාරණා ටික. ඒතර පටවිකසන මණ්ඩලය සකස් කරන්නේ නැතුව වුණත් පුරාකෘත කුසල මහිමේ තියෙන කෙනෙකුට මේ ප්‍රകൃති පොළවක් දිහා බලලා ඒක අනුව යම් කිසි කෙනෙකුට මේ භාවනාව වැටහෙන්න පුළුවන්. එහෙම නැති කෙනෙකුට මේ පටවිකසන මණ්ඩලය සකස් කරලා ඒ පටවිකසන මණ්ඩලය අනුව අපට මේ භාවනාව සිදු කරගන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් ඒ නිසා අපි අද සාකච්ඡා කරන්න තියෙන මෙන්න මේ කරුණු කාරණා ටික පිළිබඳව. ඒ අනුව අපි ඊළඟ වැඩසටහනේ ඊළඟ දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. කොයි විදිහටද මේ පටවිකසණය වඩන් සිද්ධ කරන්නේ? ඒ අනුව කොයි විදිහටද මේ පටවිකසණය වඩද්දී අපිට මේ නිමිත්ත අපි ගන්න ආකාරයන් මොනවද? ඒ නිමිත්ත අපි හඳුනා ගන්න ආකාරයන් මොනවද? යනාදී කරුණු කාරණා අපි සාකච්ඡා කරනවා. එතකොට එතන අපි පරිකරණය කරන්නේ කොහොමද? ඒ පරිකර්ම කරලා අපිට කොහොමද මේ උග්ඝහ නිමිති, පටිභාග නිමිති ආදී පහළ වෙන්නේ? ඒ නිමිති වඩලා අපි කොහොමද මේ ධ්‍යානය දක්වා මේක වඩන්නේ කියන කාරණා අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ පිළිබඳව සාකච්ඡාව අපි ලබන සතියේට පවත්වමින් අද දිනත් අපි අමතපදන් දේශනාව මෙතනින් સમાપ્ત කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අද දවසෙත් මේ අපි සාකච්ඡා කරපු කරුණු කාරණාවලට අදාළව යම් කිසි ප්‍රශ්නයක් අහන්න තියෙන යම් කෙනෙකුට මේ කරුණු වලට අදාළව ප්‍රශ්නයක් අහන්න ඉඩකඩ තියෙමින් අපි අදට වැඩසටහන સમાප්ත කරමු. ඔව් අහන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මට ආපු එක ප්‍රශ්නයක් තමයි ස්වාමීන් වහන්සේ දැන් අර කලින් කතා කරානේ මේ චරිත ලක්ෂණ ගැන ස්වාමීන් වහන්සේ. එතකොට මේ කර්ෂින භාවනාවලට ඒ අදාළ එහෙම ඕනම චරිතයකට සුදුසුද කසින භාවනාව කරන්න. එහෙම නැත්නම් ඔව් කසින භාවනාවේදී අත්‍තරම අපිට දැන් මේ පඨවි කසින ආදී භාවනාවේදී එහෙම චරිත බෙහෙදයක් පිළිබඳව විශේෂයෙන් සඳහන් කරන්නේ නැහැ. ඒතර ඒ නිසා අපිට දැන් කසින භාවනාව සිදු කරන්න පුළුවන් ඕනෙම චරිතයකට. හැබැයි මෙතනදී අපි එක කාරණයක් කියන්න ඕනේ. ඉතින් ගුරුවරයෙක් ඇසුරු කරගෙන තමයි කසින භාවනාව සිදු කළ යුත්තේ. නිරන්තරයෙන් ගුරුවරයෙක් එක්ක සාකච්ඡා කරමින් මේ අදාළ උපදේශ ආදී අරගන්න. මොකද එහෙම නැත්නම් අපිට කසින භාවනාව වැඩි වීම කියන එක ටිකක් බැරෑරුම් භාවනාවක්. නමුත් අපිට චරිත වශයෙන් විශේෂයක් අපිට සඳහන් කරන්නේ නැහැ මට මතක විදිහට ඕනෙම කෙනෙකුට මේ කසින භාවනාව වඩන්න පුළුවන් කියන එක තමයි සඳහන් කරන්නේ. ඔව්. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතනදී අපිට එහෙම කියනවා හැබැයි දැන් කසිනය වැඩිම පිළිබඳව අර කසින නිමිත්ත වැඩිම පිළිබඳව අපිට සඳහන් කරනවා මට මතක විදිහට චරිත බෙහෙදයක් දැන් අර කසින පිළිබඳව කියනවා කුඩා කසින නිමිත්තක් වැඩිම කියලා කියන එක විතර්ක චරිතයාට ඊට පස්සේ අප්‍රමාණ කසින නිමිත්ත මෝහ චරිතයාට අනාදි වශයෙන් සඳහන් කරනවා නමුත් එතනදී අපිට මට හරියට මතක නැහැ ඊට අමතරව කසින පිළිබඳව චරිතානුකූල දෙහෙදයක් සඳහන් කරාද කියන එක අපිට කියන්නේ ආ හරි සඳහන් කරනවා ඔව් ඔව් අපිට මට ඒක අතරම හරියට මතකයක් තිබුණේ නැහැ රාග චරිතස්ස තාවෙත්ත දස අසුභහ කායගත සතිති ඒකාදස සම්මත්තහනානි අනුකූලානි. එතකොට සඳහන් කළා දෝෂ චරිතස්ස චත්තාරෝ බ්‍රහ්ම විහාරා චත්තාරි වන්න කසිනානි इति අත්ත. අන්න එතනද කියනවා වර්ණ කසින හතර ද්වේෂ චරිතයට සුදුසුයි කියලා කියනවා. ඒ වගේම තමයි ඊට පස්සේ සඳහන් කරනවා සෙසු කසින හතර. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන කසින හතරත් ඒ හතර සියලු චරිතයන් වලට අනුකූලයි කියලා කියනවා. එතකොට දැන් පටවිකෂණය කියලා කෙනෙක් එතකොට ගත්තාම හැම කෂණයකටම පටවිකෂණය අදාළයි කියලා ගන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. අනිත් එක ස්වාමීන් වහන්සේ දැන් මේ පටවිකෂණය දැන් අපි ඇස් මට්ටමින් තියාගෙන නෙවෙයි නේද ස්වාමීන් වහන්සේ මේක කරන්න කියන්නේ බිම බිම තියාගෙන නේද? බිම තියලා ඔව් බිම තියලා අපි ඉඳ ගන්න පුටුවර වියතක් සතරංගල් ප්‍රමාණයක් උස පුටුවක ඉඳගත්පහම අපිට ඒක අර සහ අර දුරත් එක්ක ප්‍රමාණවත් විදිහට දැන් මෙහෙම සාමාන්‍යයෙන් ඉඳගත්පහම අපිට බිම බලන්න පුළුවන් මට්ටමක් තියෙන. දැන් මෙහෙම සාමාන්‍ය අපි අපේ ආසනයේ විශාල වශයෙන් වෙනස් කරන්නේ නැතිව මෙහෙම ඉඳගෙන අපිට බලන්න පුළුවන් නම් බිම. එතකොට අන්න ඒ ප්‍රමාණයත් වෙනකොට ඒක අපේ ඇහැට පේන අඳුර පුළුවන් දුරක් වෙනවා. අන්න ඒ නිසා ඒක සුදුසුයි කියලායි කියන්නේ. එහෙමයි. මට තියෙන අන්තිම ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දැන් මේ පටින පටවි කසින වගේ දැන් පටවි ආපෝතේජෝ ඒ වායෝ කියන්නේ සතර මහා ධාතු වලින් තියෙන මේ කසින භාවනා කරනකොට ඒකෙන් උපකාරයක් තියෙනවද ස්වාමීන් වහන්සේ විදර්ශනා දැන් ධාතු මනස්කාරය වගේ කරනකොට එහෙම සම්බන්ධයක් තියෙනවද එතන එහෙම සම්බන්ධයක් නැහැ. එතන එහෙම සම්බන්ධයක් නැහැ කිසිම. අපි ඇත්තට මෙතනදී සමත වශයෙන් මේ අපේ සිතේ සමාධියක් ගොඩනගන එක විතරයි කරන්නේ. සිතේ සමාධිය ගොඩනැගීමකින් තොරව එතන වෙනත් දෙයක් අතරම සඳහන් කරන්නේ නැහැ. සමාධියක් ගොඩනැගීම සඳහා තමයි අපි මේක අරගන්නේ. ඒ තුලින් අපි ධානයක් ඉපදුවට පස්සේ අපිට මේ පටවි කියලා කියන එක ඒ ධානය තුළ අපිට ප්‍රකට වෙන්නේ නැහැ. ඒ නිසා අපිට එතනදී ඒක ධානයක් විතරයි. ඉතින් ධානය නැගී සිටියට පස්සේ අපිට මේ පටවි කසිනේ උපචාර සමාධිය කියන හඳුනා ගැනීම තියෙනවා. නමුත් ඒක අපිට විශේෂ උපකාරයක් නැහැ මේ භාවනාවට. හේතුව අපි දැන් මේ භාවනාවේදී කරන්නේ පටවියේ ලක්ෂණාදියක් නෙවෙයි අපි ගන්න. උදෙක් මේක පොලොවක් කියන හැඳිනීමක් විතරයි සංඥාවක් විතරයි. ඒ සංඥාව තමයි අපි වඩන්නේ. එහෙම නැතුව මේ පටවියේ තියෙන ලක්ෂණාදියක් අපි අරගත්තොත් අපේ භාවනාව එතකොට වෙනස් පැත්තකට තමයි යන්නේ. එතකොට අපිට නොයෙක් නොයෙක් අත්දැකීම් එතකොට ඇති වෙන්න පුළුවන් ඒක භාවනාවට සුදුසු නෑ. එතකොට ඒ නිසා අපි ලක්ෂණය මෙනෙහි කරන්නේ නැතිව වර්ණය මෙනෙහි කරන්නේ නැතුව අපි පොළව කියන සංඥාව විතරක් මෙනෙහි කරලා ඒ ඔස්සේ සිතේ සමාධියක් ගොඩනගන එකයි කරන්නේ. ආන් ඒ නිසා අපිට මේ සමාධිය ගොඩනැගීම කියලා කියන එක අර ධාතු මනස්කාර ආදීකදී වැදගත් වෙන්නේ. මොකද එතනදී පටවි ලක්ෂණය තමයි බලන්නේ. දැන් අපි ධාතු මනස්කාරයේදී බලන්නේ මේ තද ගතිය, මොලොක් ගතිය, බර ගතිය, සැහැල්ලු ගතිය රළු ගතිය, මෘදු ගතිය කියන මෙන්න මේ ලක්ෂණ 6 තමයි ධාතු මනසිකාරයේදී මනසිකාර කරන්නේ. එතකොට ඒ නිසා මේක ඇත්තටම විශේෂ වෙන උපකාරයක් නැහැ. සාමාන්‍ය හැබැයි සාමාන්‍ය සමත කර්මස්ථානවලට වඩා කසිනයකින් අපිට සමාධිය ඉක්මනට උපදවන්න පුළුවන් සාමාන්‍යයෙන්. ඒකේ පහසුවක් තියෙනවා. ඒ නිසා කසින භාවනාව කියන එක කෙනෙකුට ප්‍රයෝජනවත් වෙනවා. හැබැයි නිරන්තරයෙන් ගුරුවරයෙක්ගෙන් අවවාද අනුශාසනා සහිතව කළ යුතු භාවනාවක්. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහෝම පිං ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි. හයි තිරුවන් සරණයි තිරුවන් සරණයි. අස්සරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අර page number 93 වල තියෙන ස්වාමීන් වහන්සේ කියවනේ නවන්නෝ පච්චෙක්කේ තබ්බෝ න ලක්ෂණම් මනසිකා තබ්බන් කියලා. එතකොට ස්වාමීන් වහන්සේ පසින වඩනකොට මේ තද තද ගතියෙන්නේ ඒ ඒක මොකද ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කිව්වේ? අපි මේ ලක්ෂණේ වඩන්නේ නැහැ කියලා සදගතිය කියන එක ඔව් එතකොට අපි දැන් ඒ කියන්නේ අපි දැන් මෙහෙම අපි තුමු දැන් පටවි නිමිත්තක් අපි හදාගත්තා කියලා පටවි මේ මණ්ඩලයක් එහෙමයි ඒ පටවි කෂණ මණ්ඩලයේ දිහා බලාගෙන අපි පටවි කියලා මෙනෙහි කරනවා එතකොට අපි ඇහැට දැකපු සංඥාව ඇහෙන් අරගත්තු සංඥාව අපි මනසෙන් පොලොවක් කියලා බලමින් ඒක දිහා බලමින් ඒ නිමි ඒ සංඥාව තමයි වඩන්නේ දැන් අපි මෙතන මෙහෙම වඩනකොට අපිට මේ පටවි ලක්ෂණය ලක්ෂණය කියන්නේ ලක්ෂණ හයක් වෙනවා පටවි. තද ගතිය තියෙනවා, මොළොක් ගතිය තියෙනවා, රළු ගතිය තියෙනවා, සැහැල්ලු ගතිය තියෙනවා, බර ගතිය තියෙනවා, රළු ගතිය තියෙනවා, මෘදු ගතිය තියෙනවා, බර ගතිය තියෙනවා, සැහැල්ලු ගතිය තියෙනවා. මෙන්න මේ ලක්ෂණ හයට අපි අවධානය යොමු කරන්නේ නැහැ. ඒ කියන්නේ අපි දැන් පටවි කියලා කිව්වහම දැන් අපි ධාතු මනසිකාරයේකදී අපි බලනවා මේ පටවියේ තියෙන රළු ගතිය බලන්න අපි හිතමු අපි සමහර වෙලාවට මොකක් හරි රළු මතු පිටක් අපි අතින් ස්පර්ශ කරලා ඒ රළු මතු පිට අපිට හිතට දැනෙන ක්‍රමයක් තියෙනවානේ. ඒ රළු භාවය. ආන්ගේ හිතට දැනෙන රළු භාවය අපි මානසිකාර කරගන්නවා. දැන් අපි භික්ෂුන් වහන්සේලා මේ විදිහට කෙස් බෑවහම මේ හිසේ අත ගන්නකොට රළු ගතියක් තියෙනවා. ඒතර මෙන්න මේ රළු ගතිය අපි අතෙන් ස්පර්ශ කරාම මේ රළු ගතිය කියන්නේ මොකද්ද කියලා අපිට මනසට වැටහෙන ලක්ෂණයක් තියෙනවා. ඒ ලක්ෂණය තමයි ධාතු මනසිකාරයේදී පටවි ලක්ෂණය කියලා මෙනෙහි කරන්නේ. හැබැයි අපි අර පඨවි මණ්ඩලය දිහා බලලා ඒක හයි එකක් ඒක රළු එකක් නේ කියලා මෙන්න මේ හයිය භාවයේ රළු භාවයේ පිළිබඳව අපේ අවධානය යොමු කරන්නේ නැහැ. අපිට ඇහැට පේන පොළව කියන සංඥාව විතරයි අපි භාවනාවට ගන්න. එහෙම නැතුව අර රළු භාවය කියන එක අපි මෙනෙහි කරෝතින් එතකොට අපිට මේ පඨවි කෂණ භාවනාව කියන එක සමෘද්ධමත් වෙන්නේ නැහැ. එතකොට අපිට වෙනස් ලක්ෂණයක් තමයි අපේ හිතේ වැඩෙන්නේ. එතකොට භාවනාව වෙනස් පැත්තකට හැරෙනවා. පැහැදිලිද මහත්මයෙන්ද දන්නේ නේද? පැහැදිලි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ කෙනෙක්ට කියන්නේ දැන් සමත භාවනාව කසිනාරහ වැඩෙනවා නම් ආනාපාන සතියට වඩා එතකොට ඒක හරහා යන එක නේද සුදුසු. ඒක එහෙම අපිට කියන්න පුළුවන් කෙනෙකුට පතන භාවනාව වඩාත් හොඳින් වැටහෙනවා නම් ඒ ඔස්සේ අපිට ධ්‍යානය උපදවලා ඊට පස්සේ ඒක පදනම් කරගෙන විදර්ශනා වඩනවා කියන එක හොඳයි අතට. මෙහෙම කරපු ස්වාමීන් වහන්සේලා බොහොමයක් ඉන්නවා. හැබැයි අපි කියන්නේ මේ වැඩන එක පිළිවෙලට හරියට වඩන්න ඕනේ. හැබැයි අර වරද්දගන්නේ නැතුව. දැන් ආනාපානසති භාවනාව කෙනෙකුට ගුරුවරයෙක් නැතුව තනියම කරන්න පුළුවන්. හැබැයි කසින භාවනාව තනියම කරනවා කියන එක සුදුසු නැහැ. එතකොට ඇති වෙන ගැටලුකාරී දේවල් අපිට निराකරණය කරගන්න ළඟ කෙනෙක් නිතරම ඒ අවවාද අනුශාසනා ගන්න කෙනෙක් නැත්තම්. එහෙම ඉන්නවනම් ඒක වඩාත් හොඳයි අතරම තමන්ට වැඩෙන්නේ ඒක නම් ආනාපානයට වඩා තමන්ට හොඳට කසිනේ වැඩෙනවා නම් එතකොට කසින භාවනාව වඩන්න හොඳයි. මට තව ප්‍රශ්නයක් තියෙනවා සමදාස දැන් මම අර කාලයක් ආලෝක කසිනේ වැඩුවානේ ඉර දිහා බලාගෙන. එතකොට ඒකෙන් අර ආපු අර කියන බ්‍රයිට් ලයිට් එක ඒක හැම භාවනාවෙම එනවා වගේ. ඒක මට තේරෙන්නේ අරකින් මොකක් හරි මම වරද්දෝගෙනද නැත්නම් මේ මොකද්ද ඒ කියලා. ඒ කියන්නේ අර ආලෝකේ මම නිනිත්ත ගත්තනේ එන අර ලයිට් එක ඔව් ඒක සමහර වෙලාවට ඉතින් අපිට හරියටම කියන්න බෑ ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නේ කියන එක. ඒක සමහර වෙලාවට ඒ අර එතන වඩපු එකේ යම් දෝෂයක් වෙන්නත් පුළුවන්. එකම දේ දරුවෝ එතකොට හොඳම දේ තමයි අපි දැන් අපිට කසින භාවනාවක් ඉදිරියට කරනවා කියලා. ඒක පිළිවෙලට මුලින් ඉඳලා කරන්නේ. අදට පිළිවෙලට මුලින් ඉඳලා කරනකොට ඒක අපි දැන් අපිට සමහරලාට හිතන ආයෙ ටික මට මම ඉක්මනට වැඩෙනවා නම් අපි ඊළඟට යන්න ඕනේ කියලා. එහෙම නැතුව අපි පිළිවෙලට හැම ස්ටෙප් එකක්ම කරගෙන කරගෙන යනවා. ඒ හැම තැනකදීම අපිට ඇති වෙන දේ ගුරුවරයෙක් එක්ක සාකච්ඡා කරනවා. දැන් මට මෙන්න මේක වෙනකොට මෙන්න මේ විදිහට මට මේක තේරෙනවා. ඒතර මොකද්ද කරන්නේ? එහෙම නැත්නම් අපි ස්ටෙප් කීපයක් ගිහිල්ලා ගුරුවරයෙක් එක්ක කතා කරන්න ගියොත් එතකොට වැඩේ වැරදෙන්න පුළුවන්. ඒ නිසා පිළිවෙලටම අරගෙන මුල ඉඳලා එක එක පුංචි පුංචි කාරණේ ඉඳලා භාවනාව කරගෙන ගියොත් මට හිතනවා ওই ප්‍රශ්නේ එතකොට විසඳ ගන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා ගුරුවරයෙක් එක්ක නිතරම මේ සාකච්ඡා කරමින් කරන එක තමයි හොඳ වෙන්නේ. එහෙම නැත්නම් හොඳ වෙන්නේ අසන භාවනාවක් කරන්නේ නැතිව ආනාපාන සති ආදී භාවනාවකට යොමු වෙලා ඒ ඔස්සේ මේ යන්නේ ඊට වඩා හොඳයි. මොකද නැත්නම් කසින භාවනාව වැරදෙන්න පුළුවන් නිසා ඈ. එහෙමයි සමිනාස බොහොම පින් සමිනාස දරුවන් සන්නයි දරුවන් සන්නයි තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මට තව පොඩි දෙයක් දැනගන්න ස්වාමීන් වහන්සේ අර සඳහන් කරානේ මේ දැන් භාවනාවකට කලින් කාමයේ ආධිනව බලන එක සුදුසුයි කියලා එතකොට ස්වාමීන් වහන්සේ ඕක මේ විසුද්ධි මාර්ගයේත් විස්තර කෙරෙනවද ස්වාමීන් වහන්සේ අපිට ඉදිරියේදී මම දැන් මේ මේ මම සඳහන් කරේ මේ විසුද්ධි මාර්ග පාඩේමයි කිව්වේ මම මේ සඳහන් කරේ ඇත්තටම විශේෂිත මාර්ගයේ තියෙන පාඩේ මම ඒක නැවත වාරයක් පෙන්වන්නම්. මෙන්න මේ විශේෂිත මාර්ග පාඩේ තමයි මම සඳහන් කරේ. බුත්තනයනේ වෙනසී දිත්වා අප්පස්සාදා කාමාති ආදිනා නයේන කාමේසු ආදීනං පච්ච වෙක්කිත්වා කාම නිස්සරණේ සබ්බ දුක්ඛ සමතික්කමස උපාය භූතේ නෙක්ඛම්මේ ජාතාබිලාසේන බුද්ධ ධම්ම සංඝ ගුණානුස්සරණේන පීති පාමොජන් ජනයිත්වා කියපු තැන. එතකොට අපේ විශේෂිත මාර්ගයේම තමයි කියන්නේ මේ කාමයේ ආදීනවාදී මේ භාවනාවට කලින් සීකරණෙක් හොඳයි කියලා. ඒතර මෙතනදී කාමයේ ආදීන සිහි කරන්නේ මොකද්ද කියන එක විශේෂිත මාර්ගයේ මෙතන කියන්නේ නැහැ. ඒකට අපිට තියෙනවා මේ දුක්ඛකන්ද සූත්‍ර මහා දුක්ඛකන්ද සූත්‍රය චූල දුක්ඛකන්ද සූත්‍රය ආදී සූත්‍ර වල අපට සඳහන් කරනවා මේ කාමයේ ආදීනව භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන ආකාරයන්. ඒතර එබඳු ක්‍රමයකට කාමයේ ආදීනව මෙනෙහි කරගන්න එක තමයි මෙතනදී අපිට අදහස් වෙන්නේ විසුද්ධි මාර්ගයේ මෙතන කියන්නේ නැහැ අපිට කාමයේ ආදීනව මෙනෙහි කරන එක. හැබැයි මේ විදිහට ආදීනව මෙනෙහි කරගත යුතුයි කියන එක තමයි අපිට සඳහන් කරන්නේ. මුන්ටමයි ස්වාමිනාස ඒක තමයි මම දැනගන්න ඕනුනේ ඒක අපි විස්තර කරනවාද ඉස්සරහට කියලා. ඒ කියන්නේ මේ සූත්‍ර වලින් අපි බලා ගන්න පුළුවන් නේද ස්වාමිනාස? මම හිතන්නේ රේර්කාණි ස්වාමිනාසගේ පොතේ තියෙනවා ශාසනාවතරණේ පොතේ එහෙම හොඳමයි ස්වාමිනාස බොහොම පිං. අපි අපි මේක බලලා අවශ්‍ය නොත් අපි දවසකදී සූත්‍ර දේශනා කීපයක් අරගෙන අපි ඒ කරුණු කාරණා සාකච්ඡා කරලා බලමු කොයි විදිහටද සඳහන් වෙන්නේ කියලා. හොඳයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං ස්වාමීන් වහන්සේ. පෙරවන් සරණයි. පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ. අවසරයි. ස්වාමීන් වහන්සේ එක අවස්ථාවකදී පැවසුවා මේ අර කසින මණ්ඩලයක් සකස ගන්න නැතුව අර පෙර තියෙන යම්කිසි ප්‍රායෝගික දැනුමක් හරි අවබෝධයක් එක්ක අර බිම පොළව දිහා බලලා පුළුවන් කියලා ඒ කියන්නේ ඒක වඩන්න. ඒකද ස්වාමීන් මට මගේ ප්‍රශ්නේ ඒක එකම ස්ථානයක් වෙන්න ඕනද කියන එක. නමුත් අර පොළව එකම ස්ථානයක විවිධාකාරයේ වෙනස්කම් වෙනවනේ ස්වාමීන් එතන ඒ ආකාරයෙන්ම තියෙන්නේ නැහැ ඒක කොහොමද එතන එකම විදියට තියන්න බැහැනේ. ඒතකොට කොහොමද ඒක වැඩෙන්නේ ස්වාමීන් අවසරයි? ඔව් ඒකයි ඒකයි අපි එතන සඳහන් කරන්නේ බුදුදොස් ස්වාමීන් වහන්සේ අපිට මේ අර අතීතයේ මේ භාවනා වඩලා තියෙන පුරුදු පුහුණු භාවයක් තියෙනවා කියලා. ඒතරේ පුරුදු පුහුණු භාවයක් තියෙන කෙනෙකුට එතකොට අපි යම් කිසි තැනක අපි තුම අපි අපි කමතක් වාගේ යම් පිරිසිදු කරලා තියෙන මිදුලක් හෝ වේවා යම් තැනක් දැකලා ඒක දිහා බලලා පටවි පටවි කියලා අපිට බැලුවහම අපිට පටවි නිමිත්ත පහළ වෙනවා මේ නිමිත්ත පහළ වුණාට පස්සේ දැන් අපි ඉදිරියේ මේක තව සාකච්ඡා කරනවා. එතකොට තමයි මේ කාරණා පැහැදිලි වෙන්නේ. දැන් අපි යම් පටවි මණ්ඩලයක් හදාගත්තා කියලා හිතමුකෝ. මේ හදාගත්ත පටවි මණ්ඩලයේ දිහා හරි බලලා අපි මේ හිතට මේ පටවියේ නිමිත්ත අරගත්තට පස්සේ අපිට අයසරයක් එතෙන්ට ඇවිල්ලා භාවනා කරන්න ඕනේ නැහැ. ඒකද අපිට ඉස්සරහ මේ කාරණේ අපිට බොහොම ලස්සනට පැහැදිලි කරනවා. එතකොට අපිට ඒක දැනගන්න පුළුවන්. අපි මේ හදාගත්ත පටවි කසින මණ්ඩලයේ දිහා බලන්නේ අතරම අපේ මේ මනසට මේ නිමිත්ත අරගන්නකම විතරයි. ඊට පස්සේ ඇස් දෙක පියාගෙන තමයි භාවනාව තියෙන්නේ. ඒ නිසා එතනින් බලලා මේ නිමිත්ත අරගත්තට පස්සේ ඒක කීපයක් කීප සැරයක් අපි ඇස් දෙක ඇරලා වහලා ඇරලා වහලා මේ නිමිත්ත අරගෙන මේ නිමිත්ත අපේ හිතේ පිහිටියට පස්සේ කියනවා එතනින් අප අයින් වෙලා Tamanට විවේකී තැනකට ගිහිල්ලා භාවනාවට සුදුසු විවේකී තැන ඉඳගෙන භාවනා කරන්න කියලා. එතකොට ඒ නිසා එතෙන්ට ගිහිල්ලා භාවනා කරනකොට අය පටවියක් දිහා බලන්නේ ඇස් දෙක පියාගෙන අර තමන් දැකපු පටවිය තමයි භාවනා කරන්නේ. ඒ නිසයි කියන්නේ මේ භාවනාව ටිකක් ගැඹුරු භාවනාවක් කියලා. ඇයි? තමන් අර මනසට ගත්ත සංඥාවක් තමයි ඊට පස්සේ භාවනාව වශයෙන් වඩන්නේ. එතකොට අපි මේ අරමුණ බැරෑරුම් අරමුණක්. ඒ නිසයි කියන්නේ මේක ටිකක් බැරෑරුම් භාවනාවක් කියලා. නිසා එතකොට කෙරෙන්නේ මොකක්ද? එහෙමනම් කෙරෙන කාරණේ තමයි අපි නිමිත්ත අරගන්නකම් තමයි මේ පටවි මණ්ඩලයේ හෝ අපි ප්‍රകൃති පොළොව බලන්නේ. එතකොට ඒ නිසා අපි අද තියෙන්නේ අපි එකතනක් බලලා අපිට අපිට බිම මිදුළු උදුළු ගාලා තියෙන රවුමක් ඒක දිහා බැලුවම අපිට කසින මණ්ඩලයක් වැටුණා නම් අපි එතන ඉඳලා අපි මේ නිමිත්ත ටිකක් අරගෙන මේක පුරුදු පුහුණු කරගත්තට පස්සේ නැවත වාරයක් අපිට එතෙන්ට යන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ භාවනා කරන කාමරය ඇතුළේ නම් එහෙම නැත්නම් වෙන තැනක නම් එහෙම නැත්නම් ගිහිල්ලා මහසෑයට ගිහිල්ලා භාවනා කරනවා නම් ඒත් කමන්නේ. ගිහිල්ලා අර එදා දැකපු කසින නිමිත්ත තමයි මෙනෙහි කිරීම කරන්නේ. ඒ නිසා ඒකේ ගැටලුවක් නැහැ. පැහැදිලි. හොඳයි. එවනම් ඉතින් අපි අද දවසෙත් අමතක දන් දේශනාව સમાප්ත කරන්නයි සූදානම් වෙන්නේ. ඉතින් අපි හැම සිළු දිනාටම පුණ්‍යානුමෝදනා සිදු කරනවා අද දවසෙත් මේ අපි ධර්ම දානමේ වශයෙන් ධර්ම දේශනාමේ වශයෙන් රැස්පත් කරගත් කුසල ශක්තිය කනසලවනාගම නිවන් මාර්ගයේ ගමන් කරගන්න අවශ්‍ය පුණ්‍ය ශක්තිය වර්ධනය වීම පිණිස හේතු වේවා. මේ වැඩසටහන සංවිධානය කරන පින්වත් මහත්මයන් හැම සිර දිනාටත් මේ කුසල ශක්තියක සීම ලැබේවා මේ හැම සිර දිනාටම මේ උදාර පුණ්‍ය ශක්තිය උතුම් නිවනින් සැනසෙන්න හේතු වේවා කියලා අපි පුණ්‍යාන් වන්දනා සිදු කරනවා අපි මේ පුණ්‍ය ශක්තිය සෑම සිර දිව්‍යතා මණ්ඩලය අනුමෝදන් වෙත්වා අනුමෝදන් වී දෙවියොත් මෙතින් දැකබලා සත්‍ය වේදී බියසී සිර වඩ වඩාත් වර්ධනය කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සනසිත්වා දහස්නි ප්‍රති පුණ්‍යානුමෝදනා සිදු කරමින් අවසන් කරමු ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු මං පරන්ති. හොඳයි, ඊතරවන් සක්නසල දිනාටම